ඒකට සබ්බදම්ම මූලපරියාය කියන නමකුත් සඳහන් වෙනවා. ඉතින් ඒකේ අපි හැමදාම මතක් කරගන්න විදිහට ඒකේ තියෙනවා පරියාය හතරක් විලාස හතරක් එකක් තමයි ලෝකේ බොහෝ ඉන්න පෘ탁ජනයන්ට ලෝකේ පේන හැටි. ලෝක දර්ශනය. එහෙම නැත්නම් පෘ탁ජන ලෝක දර්ශනය. නැත්නම් ලෝකයාට ලෝකේ පේන හැටි. දෙක ඒක තේරුම් ගැනීම සඳහා ශික්ෂාවකයේදී ඉන්න කෙනෙකුට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවේදී ඉන්නකොට ශික්ෂාගරුක පුද්ගලයාට සීක පුද්ගලයාට ලෝකේ පේන හැටි ලෝක දර්ශනය ඊගාවට තියෙනවා ඒ ශික්ෂාව સમાપ્ત කළ කතකරණීය ඔහිත බාර අනුපත්ත සදත්ත කියන රහතන් වහන්සේට මේ ලෝකේ පේන හැටි. ඊට පස්සේ පේනවා මේක දේශනා කරන සරුවච්චන් වහන්සේට මේ තුන් දෙනත් ලෝකයක් පේන හැටි. ඉතින් ඒ විදිහට බලනකොට පරයය හතරක් තියෙනවා. ඉතින් ඒ නිසා සූත්‍රය පටන් අරගන්නේ පෘථජන ලෝකෙන් එක් කාටත් වගේ වැටහෙන දේ. එතකොට මේ තාරකා විශේෂඥයෝ එතන මේ අන්තරීක්ෂයේ තරණය කරන්න හද නැත්තන් ඉස්සරලා බුදුජානන්සේ ලෝකේ දකපු හැටි. ඉතින් මේගොල්ලොත් කරගිලා මෙතෙන් තමයි එන්නේ. නමුත් ඒක තමයි මේ සූත්‍රයේ පෙන්වන කක්කම පැත්ත. ඕනෙම නැති පැත්ත. ඒකට තමයි විද්‍යාඥයෝ අමුඩ ගහගෙන උඩ පනින්නේ ඒක තේරුම් ගන්න. ඒක බුදුජානන්සේ පෙන්ලා දිරතන මෙන්න මේක අත්හැරපල්ලයි කිය. ඒක තමයි ඒගොල්ලෝ බාහිරයට හිත දාගෙන ඒ බාහිරේ හොය හොයා ඇවිදිනවා. ඒ නිසා ඒගොල්ලන්ට සීකේ වෙන්න බෑ. ඒ ලෝකයේ විශේෂයි ලෝකායත විසෙයි ඒ ව්‍යාවෘත වෙලා ඉන්න කෙනෙකුට සීක පුද්ගලෙක් වෙන්න බෑ කොටිම්ම කියනවා නම් බයලජ්‍ය දෙක තියෙන්න බෑ. ඒ තරම්ම බාහිර විෂය මන බන්ධනීයයි චිත්තාකර්ෂණීයයි. ඉතින් ඒක තමයි මේ සූත්‍රේ පටන් ගන්න. ඒක හරි විශාලයි. ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කියලා හිතලා ආධුනික පන්තියේ මේක තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඒකේ තියෙන නිසාර නිස්සාරත්වයේ Taman වශයෙන්ම දැකලා මේක තේරුම් අරගන්න ඕනේ නැත්නම් මේකේ ව්‍යාපෘත වුණොත් කවදාවත් ශික්ෂාගාරක වෙන්න බෑ බයලජ්ජාවක් එන්නේ නැහැ ඉන්දිය සංවරයක් එන්නේ නැහැ සීලයක් එන්නේ නැහැ ඕක විශේෂම නාක වෙලා මැරලා යනවා ඒක නිසා මේවා කරන ගමන් ලෝකේ ශීර්ෂයක් අතාරින්න නැතුව ශික්ෂාගාරක වෙන්න පුළුවන්ද කියන කේක එක නිවන් දකින්නට වැඩි අමාරුයි නිවන තමයි අන්තිමට හම්බ වෙන්නේ. ඊට අමාරුයි මේ ලෝකයා මෙච්චර ලෝකෙ බදාගෙන බෙදාගෙන රණ්ඩු කර කර ජීවත් වෙද්දී මේ ලෝකේ තේරුම් ගන්න ඕන කියන අදහසක් තියලා. ඒ තේරුම් ගන්න මම බයලජ්ජාව ඇති කර ගන්න ඕනයි කියලා. තේරුම් ගන්න නම් මම ශික්ෂාගරුක වෙන්න ඕනයි කියලා. ඉන්දිය සංවරයක් කර ගන්න ඕනයි කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒක මහ විශාල විප්ලවයක්. අවුරුදු කෝටි 40කට ඉස්සෙල්ලා අතහැරිච්ච මනුස්ස පරිණාමයේ අලුත් වෙන තැන. ඒක සිද්ධ වෙන්නේ පුද්ගලික මට්ටමේ. කෙනෙකුට පුළුවන්. හැබැයි මානවයට බෑ. මානව සංහතියට කරන්න බෑ. මොකද මානව සංහතිය ඉන්නේ ලෝකේ තේරුම් ගන්න මට්ටමක. කෙනෙකුට පුළුවන් විප්ලවීය විදියට මානවයාගේ වැඩට විරුද්ධ වෙලා ලෝකේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් එහෙම තේරුම් ගත්ත පිරිසක් අපි මේකතු වෙලා ඉන්නේ. ඒ නිසා අමාරුම කොටස අපේ ජීවිතේ ඉවරයි. ඊට පස්සේ ඒ තේරුම් ගැනීමේ ශික්ෂාවේ කැළඹීමක් කියලා එකක් තියෙනවා. ඒකට කියනවා සිකප්පත්ත භාවය කියලා. කන්දක් නගින්න පටන් ගන්න කෙනා සීක පුද්ගලයා නම් කන්ද තරණය කරපු මුදුනට ගිය කෙනාට කියනවා සික සිකරය කියලා කියන කන්ද මුදුනට සිකප්පත්ත මුදුන්පත් උනායි කියලා කියනවා. ඒ කෙනාට පේනවා මේ මිනිස්සුયો මේ තරම් මේ ලෝකෙද ඇලි බැඳී ගත කරන තාක්කල් කොච්චරක් මේ බයලජ්‍ය දෙකවත් නැද්ද අශික්ෂිතද තිරච්ඡාන ගතද කියලා. ඉතින් එතකොට පේනවා මටත් බනින්න බෑ මාත් හිටිය උතන් තමයි. ඊට පස්සේ මට යම් දවසක හිතුණා මේක තේරුම් ගන්න ඕනේ කියලා. මට දවසක හිතුණා බයලජ්ජාව පහල කර ගන්න ඕනේ කියලා. මට දවසක හිතුණා ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්න ඕනේ කියලා. මට දවසක හිතුණා සීල ශික්ෂාව රකින්න ඕනේ කියලා. මට දවසක හිතුණා සමාධි ශික්ෂාව වඩන්න ඕනේ කියලා. මට දවසක හිතුණා විපස්සනා ප්‍රඥා ශික්ෂාව ඇති කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට ගරු කරනවා. මේ මුළු ලෝකේ එක අඳින් අර ලෝකායත විශේෂ දුවද්දි බයලජ්‍ය දෙක පැත්තක තියලා දරු දෙමාපියෝ වැඩිහිටියෝ නායකයෝ ගෝලයෝ දොස්තරලා ගුරුවරු ඔක්කොමලා අනේ මට හිතුණානේ මේකෙන් ගැලවෙන්න ඕන කියලා ලොකු සතුටක් ඇති වෙනවා. නමුත් ඊට පස්සේ ඒ සීක අවස්ථාවේදී විශාල සටනක් හරියට ගඟ දිගේ ඉහළට පේන සටනක්. ඉතින් ඒකෙන් කෙලපැමිණෙන්නේ ඊටාම කලාතුරකින් කෙනෙක්. බහින කැට්ටියකින් කලාතුරකින් නමුත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ සීක තත්ත්වයටපත් වුණත් ලොකු දෙයක්. මේ සමාජ රැල්ලට අහු වෙන්නේ නැතුව නැත්නම් සමාජයේ ඉන්න ගමන් පටිසෝතගාමි වෙන එක මේ රැල්ලට අනිත් පැත්තේ පීනන එක. එතකොට මේ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ ඔහිත භාරෝ ආදි වශයෙන් මේ නම් සඳහන් කරන මේ ක්ෂීනාශ්‍රවයන් වහන්සේ ලෝකයේ දකින්නේ අර පෘථග්ජනය බලපු කණ්ණාඩියෙමයි. ඒකට චීන කණ්ණාඩි 24ක් දීලා තිනවා බුදුහාමුදුරුවෝ. ඒ චීන කණ්ණාඩි එක එකෙන් පෘථග්ජන ඇහෙන් බලනකොට මේක පේනවා. සීක භූමියෙන් බලනකොට මේක පේනවා. රහත් වුණාට පස්සේ මෙන්න මේක පේනවා කියලා ඒ ඒ දර්ශන විෂය අතරම තමයි ගන්න. ඉතින් ඒක නිසා රහතන් වහන්සේට මිනිස්සු එක්ක ජීවත් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම අනික් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණත් රහතන් වහන්සේට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නිසා රහතන් වහන්සේට පැහැදිලිවම කාම ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. පැහැදිලිවම ලෝකේ තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිවම අනික් කට්ටිය තේරුම් ගත්තේ නැත්තේයි කියලා තේරුම් ගන්න පුළුවන්. Tamange අත්දැකීමට සාපේක්ෂව. ඒ නිසා මේ ක්ෂීණාශ්‍රව භූමිය මිනිස්සුෙකුට මේ ලෝකේ මේ ජීවිතේදී අත්දකින්න පුළුවන්ද කියන එක 1956 වෙනකොට ලංකාවේ ඇදහිල්ලෙන් අයින් වෙලා. අද නිවන් දකින්න බෑ, රහත් වෙන්න බෑ, කරන්න බෑ. ඒ නිසා ඔක්කොමල කැසපට ගහගත්තා ඊගාවට එන මෛත්‍රී බුද්ධ ශාසනයට පින් කරන්න. මුළු ලෝකෙම ආයසරය පෘථජන භූමියට ඇදගෙන වැටුණා. විශේෂයෙන්ම ලංකාවේ. කොච්චරද කියනවනම් අන්තිම රහතන් වහන්සේ කියලා පන්සලට වඳින්න පටන් ගත්තා. රහතන් වහන්සේලා මිනි පිටියට ඇනේ ගැහුවේ ලංකාවේ ඉස්සල්ලාම. අනිකට ඔල මේ රහත් වෙන්න බලනවා. අපි අන්තිම රහතන් වහන්සේට වැඳලා පින් කරගන්න බලනවා. ඒ තරම්ම අම්මන જાතියක් මේක. මෙච්චර ලස්සන ධර්මයක් තියෙද්දි ඒ කොයිදෝ බලාගෙන ආතබූත වෙලා දඟලනවා. ඉතින් ඒක රහතන් වහන්සේට තමන් වහන්සේ වශයෙන් පේනකොට මේ ලෝකේ ඔක්කොම ඉඳදී අපේ අම්මත් එහෙමයි තාත්තත් එහෙමයි ගුරුරැත් එහෙමයි ඔක්කොම එහෙම ඉඳදී අනේ මට මේ පාරේ යන්න මැස්සෙක්ගෙන්වත් කරදරයක් නැහැ. කැස්සකින්වත් කරදරයක් නැහැ. අන්නේ පාර හරියටම තේන්නේ රහතුනට පස්සේ ආ වාසනාවන්ත ක්‍රමයක් තියෙන. රහත් වෙනකන් එහෙට හොස්ස ගන්නවා මෙහෙට හොස්ස ගන්නවා කැලේ පොට්ට අලියෙක් කැලේ විදින්න ගිහිල්ලා ඒ ගහේ යැපෙනවා මේ ගහේ යැපෙනවා අන්තිමටම හැපෑ දෙනකොට වැඩේ ඉවරයි අන්තිම අසාධාරණ අන්තිම ඒකාධිපති ක්‍රමයකට මේ භාවනා ක්‍රමය පිහිටලා තියෙන්නේ. ඉතින් අර මුලින් අන්දාලියේ කැලේ හැප්පෙනකොට හිනා යන වෙනසක් කරන්න දෙයක් නැහැ. එක ගුන් අලියා. එච්චරයි කියන්නේ. ඌ කැලේ හැප්පෙනවා. හැප්පෙන හැප්පෙන ගානේ ඌට තියෙනවා මම පොට්ටයි කියන එක අඩු ගානේ. ඉතින් ඒක තේරුම් ගන්න යුගය තමයි සීක අවදී හරීම සුන්දරයි. හැබැයි රහතන් වහන්සේක පැත්තෙන් බැලුවොත් තමයි සුන්දර. සීක පුද්ගලයාට සුන්දරකම පේන්නේ නැහැ. වෘතජනයාට පේන්නේ නැහැ. මෙච්චර ලස්සන රැයට කාලා බුදියන්න පුළුවන්කම තියෙද්දි මේ අක්කෝ මේ බුදු රැයට කන්න නැතුව භාවනා කරනවා පිස්සු කියලා හිතනවා. රහතන් වහන්සේට ඒක තේරෙනවා. ඒ තේරෙන්නේ අර 24 ආකාරයට. ඒ 24 ආකාරයේ අපි හතර මහ බහුව ධාතුන් වශයෙන් ලෝකෙදී ආ බලන හැටි රහතන් වහන්සේ හතර මහා ධාතුන්ගේ ඇති ඇති తত্ত্বය භූත తত্ত্বය රාතනාංශ දකින්න. ඒ වගේ අභාවය නැති తত্ত্বය ආකාශයේ වශයෙන් දකින්න හැටි. ඊට පස්සේ මේ ආකාශයේ ඒ වගේ නැති తত্ত্বයක් තියදී ඇති తত্ত্বේ තරංග ගන්න හැටි අපි. නැති తত্ত্বේ 96යි ඇති తত্ত্বේ 104යි යොතේට 4 අපි තරංග ගන්න හැටි. ඒ සඳහා අපි ඇති తত্ত্বයට බැඳීම කරන මේ විඥානයේ කට්ටපිට පිටලකන. දන්න මේ පුංචි තියෙන එකේ රණ්ඩු කරනවා අර 96ක් විතර තියෙන අවකාශ කිසිම ගැටුමක් නැත්නම් අපිට එපා වෙනවා. ඒකට ගියත් ආයෙ මේකට ගෙනත් දානවා. අන්න මේ දෙක අතරමැද ඔය ආකාසානං ඡායසනට අන්නේ ඉස්සලා පෙන්වනවා දේව ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රජාපති ලෝක, ඒවයිති එක එක මට්ටම් වල සමාධි මට්ටම් පෙන්වනවා. ඊට පස්සේ මේ විඥානයේ විසින් මේ ඇති දේ රජ කරවන්න හදනකම දන්න දේ අයියා වෙන්න හදනකම ඒක වෙන්න වෙන්න මේ පුද්ගලයා නැති දේ ගැන අභාවය ගැන එහෙම නැත්නම් හිස් භාවය ගැන බයක් ඇති කර ගන්නවා. ඒක තමයි මරණය කියන්නේ. ඒක තමයි හැන්ද වෙනකොට බය වෙන්නේ. රැ වෙනකොට. ඒ තමයි ලෙඩ වෙනකොට බය වෙන්නේ. ඒ තමයි වයසට යනකොට බය වෙන්නේ. එnde end end end පාලනයෙන් තොර වෙනවා හිස්. මේ තුච්ච ගම පේනවා. ඉතින් ඒකට බය වෙන්නේ නැතුව මේක තමයි සත්‍ය කියලා තේරුම් ගන්න රහත් වෙලා තියෙන්න ඕන එතකොට. එහෙම නැත්තම් බය වෙන්නේ කෙලස් බයක්. රහත් වුණාට පස්සේ තේරෙනවා මේක තාත් අවුරුදු වයසේදී දැනගන්න පුළුවන් වයසට යන්න ඕනේ මේක තුච්චයි රිත්යි අනත්තයි කියන එක. ආන්නේක තේරුම් අරගන්නකොට විඥානයේ මේ ඇති දෙහි හිත හප්පලා ඒකේ තරංග ගස්සලා ඒකේ තාරාතිරම් බලකට ගියාට නැති ලෝකේ අභාව ප්‍රඥප්තිය තාරාතිරම් නැහැ. අභාව ප්‍රඥප්තිය තණ්හා කරන දෙයක් නැහැ. අභාව ප්‍රඥප්තිය මමයට හිත ගන්න තැනක් නැහැ. ඒ නිසා අභාව ප්‍රත්‍යම්තර අපි වෛර කරනවා. අන්න ඒක මේ විඥානේ මේ ඇති දෙයට දිලිසෙන සියල්ල රත්තරන් වේ කියන මෝඩ තකතිරුකමේට ගෙනියලා අපි ඇති ලෝකේ රජ කරවන්න හැදුවට භාවනාවේදී යම් දවසක ඒ යෝගාවචරයට මේකේ තියෙන හිස් බව තේරෙන්න පටන් අර ඒක පටන් අරගන්නේ අවසාන ස්වરૂපෙ නෙවෙයි පටන් ගන්නකොට තියෙන ස්වરૂපේ තමයි කම්මැලිකම, නීරසකම, එපා වෙනවා. කම්මැලි වෙනවා. මේකට වැඩි අර කිරොත් හොඳයි කියලා මේ භාවනා කරන්න ගියාම নানা ප්‍රවිධියට මේ තියෙන දේවල් වෙනස් කරන්න හදනවා හම්බෙච්ච විවේකේ ඉන්න බෑ. ඉතින් කොච්චර කල්යයිද අපට හම්බෙච්චාම විවේකයක් උදේකලාවක් විශ්‍රාමයක් මේක පොඩ බුද්ධි විඳපන් මේකට මේ උප ආලවට්ටම් දාන්න නැතුව මේක දියුණු කරන්න හදන්න නැතුව කාටවත් බෑ. කරන හැම කෙනාටම හිතනවා මේක පොඩ්ඩක් තාම මේ ඉඳගෙන ඉන්න මේ තු ආයේ රැලි ටික ඇරලා ඉඳගත්තොත් හොඳයි කියලා හිතනවා ආයෙ නැගිටිනවා. නැගිටලා රැලි අතහැරලා ආයෙ ඉඳ ගන්නවා. රැලි තියෙන්නේ තු ආයේ නෙවෙයි පස්ස පැත්තේ. ඒක දු ආයේ රැලි හරියට යන්නේ නැහැ. එතකොටයි තේරෙන්නේ ඉඳගෙන තියෙන වලිගේ උඩ. එහෙම නැත්නම් පස්සේ රැලි තියෙන්නේ කියලා. ඒ වෙනකොට ඉතින් පැය ගිහිල්ලා ඉවරයි. එතකොට නැගිටලා යනවා. හැමදාම අපි මේ අලුත් වැඩියා කර කර ඉන්නවා. දන්න දේ, තියෙන දේ, හැප්පෙන දේ අලුත් වැඩියා කර කර ඉන්නවා. එතකොට මේ යෝගාචර කවදාකවත් අභාව ප්‍රඥප්තිය තේරුම් ගන්න බැරි වෙනවා. භූත අභූත කියන එකෙන් භූතත්වයේ අපි ඉන්නවා අභූතත්වේ නැහැ. මේ යෝගාචර භාවනා කරලා කරලා කරලා මේක වළක්වන්න හදලා හදලා හදලා කම්මැලිකම නීරසකම එපා වෙන ගතිය වළක්වන්න හදලා බැරි තැන. ඒක බාහිර ගන්න තැනට යන්න කොච්චර බණ අහලා තියෙන්න වේද? කොච්චරක් කමඨාන සුද්ධ වෙලා තියෙන්න වේද? කොච්චරක් වෙන දේ වෙන හැටියට කියන්න පුරුදු වෙන්න වෙයිද මේක සුද්ධ වෙන්නේ? ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා කැලේවල් බල්ලෙක් කණුවක බැඳහම ඒක ලණුව තියෙනකන් ඉස්සරහට දුවනවා බෙල්ල කඩා ගන්නවා. ආයෙ පස්සෙන් පස්සෙන් පස්සෙන් බෙදලා බෙල්ල කඩා ගන්නවා. දකුණට දුවනවා, උතුරට දුවනවා. අර වල් ගතියට ලණුවට පුරුදු නැති නිසා ඒක දඟලනවා. ඒ වගේ තමයි දෘෂ්ටි සහිත පුද්ගලයා 62ම දෘෂ්ටි පිස්සු කෙලලා තමයි තේරුම් අරගන්නේ මොකක්වත් නැති එකේ දෘෂ්ටි නැහැ කියලා. තියෙන හැම දෙයකම දෘෂ්ටි තියෙනවා. ඉතින් ඔක තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරෙනවා මේ භාවනා කරනවා කියලා කියන්නේ මේ නටන පිස්සුව නැතිකම විතරමයි. පිස්සු කෙලින් නැහැ කියන එකයි. නිකන් හිටපන්. හම්බෙච්ච විවේකේ නිකන් හිටපන්. ඇවිදිනකොට එහාටම නිකන් ඇවිදපන්. බත් කනකොට බත් කාපන්. දකින්නකොට දකින්න මට්ටමින් නතර කරපන්. අහන දේ අහන මට්ටමින් නතර කරපන්. හිතන දේ බින්දින දේ දකේ මට්ටමින් නතර ඉවරයි. වෙන්නේත් ඒකම තමයි. නමුත් මේ යෝගාවචරය ඌට නැති යෝගාවචරය කියලා කියන්නත් අමාරුයි. අර වෙච්ච දේ අපාකකා ඉන්න වමාරකකා ඒකම මතක් කර කර තව කෙනෙකුට කිය කියා. අර වමාරා කෑම තමයි කරන්නේ. ඒ ප්‍රශ්නයක් නෑ වෙන ක්‍රමයක් නැති නිසා කරලා කරලා කරලා අන්තිමට තේනවා කාට කිව්වත් මොනවා කෙරුවත් ඕ බෙදාගත්ත බතේ කාපන් ඉච්චරයි කරන්න තියෙන්නේ. ඕකට කවුරුත් කිව්වත් නැතත් ඔච්චරයි කියලා තේරෙනකොට තේරෙනවා. ඒ නිකන් ඉන්න බැරිකම තමයි මේ ලෝකේ අපි මේ පව් කරන ක්‍රමය. සබ්බපාපසකරණම් කියලා තියෙද්දි අපි පිංකම් කරන්න පටන් කරන හරියක් වෙන්නේ අවුලක් තමයි. ඉතින් ඒ විදිහට විඥානයේ යම් වෙලාවක තේරුම් ගත්තොත් මෙයා ඇති දෙයට අද්දලා ඇති දේ තොරන් ගහලා ඒකේ අනානා හිටියට මේ අභාව ප්‍රඥප්තිය කියලා එකක් තියෙනවා. ඒ අභාව ප්‍රඥප්තියට ගිහිල්ලා ඒකත් අඩු ගානේ ඇති දෙයට සමානව 150ට 50ක් දෙනකොට මම ඒ වෙලාවේ හුස්ම ගන්න තරම්වත් ක්‍රියාවක් කරන්නේ නිවන් දකිවා කියලා ප්‍රාර්ථනාවකුත් නැහැ. හුස්මත් නතර වෙලා. කයක් ඇති නැත්නම් බව දන්නෙත් නැහැ. ඉතින් මේක මේ අරමුණු නැති අභාව ප්‍රඥප්තිය නැති අභාවය කෙලස් නැති තත්වයක්. මේකට නිින්ද වැටෙන්න දෙන්න එපා. කම්මැලි වෙන්න එපා. සලුවකසා දාලා නැගිටින්න එපා. මේකට මට කොච්චර අවදි වෙන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් වුණොත් ඒ මනුස්සයාට අමනුස්සයෙක් කියලා තමයි කියන්නේ. මනුස්ස තත්වේ නෑ ඊටකොට. මනුස්ස තත්වේ තියෙන මේ තියෙන දේවල් එකතු කරන එකේ. නැති දේවල් දිහා බැලීම හෝ තියෙන දේවල් බෙදා හදා දැමීම මනුස්සකමක් කියන්නේ. ඒකට අපේ අම්මලා තාත්තලා කැමති නෑ. රජයත් කැමති නෑ. රජයට ඕනේ ඒක පුද්ගල ආදායම වැඩි කරන්න. දල ජාතික නිෂ්පාදනය වැඩි කරන්න. ඉතින් අමුඩ ගහ ගන්නවා හිර වෙන්න උදේ පාන්දර සඳුදා. සිකුරාද හැන්ද වෙනකන් ලියන්නේ අමුඩ ලිව්වොත් හෙට අමුඩ ගහ ගන්න ආයෙ වෙලා යනවනේ. සිකුරාද හැන්දවේ අමුඩ ලියලා ඉතින් නාල් පියාගෙන යනවා පන්සල්. සඳ උදේ වෙනකන් පන්සලේ. ඉතලා කියනවා කොහොම හරි නිවන් දකින්න ඕනේ ආම්දුනේ. හරියන්නේ නැහැ මේක කොහොමඩක්වත් හරියන්නේ නැහැ. නිවන් නම් දකින්න. සඳ උදේ අමුඩ ගහ ගන්නකොට කිටි කිටි ගන්නවා පන්සලට ඇහෙනවා. ආයෙ සිදුවා දැන් දැවෙනකන් අමුඩ ලියන්නේ නැහැ. ඉතින් මේක වැඩි හරියක් අමුඩේ තද කරගන්න එක තමයි කරන්නේ. ඒකල නිවන් දකින්නත් කතා කරන කම්මන්නේ එහෙම තමයි ක්‍රමේ හැබැයි. ඊට පස්සේ මේ ආකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ ඒ විදිහට විඥානයේ තිබුණත් රූප තිබුණත් අරූපේ තිබුණත් ඒ කිසිම දෙයක් නැතිකම නෙවෙයි කිසිම දෙයක් ගණන් ගන්නෑ. අකින්චන නත්ති කිංචි නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති. මේ තියෙන විඥානයේ පෙන්වන මේ තේවල් ඔක්කොම සංඥා ටිකක් විතරයි. තිබුණත් තියෙන සංඥා නැත්තෙත් සංඥා මේ සංඥා ලෝකේ අපි තල්ල කඩා ගන්නවා හැප්පෙනවා හතුරු හදා ගන්නවා ආත්ම හදා ගන්නවා මාත් ආත්මයක් හදා ගන්නවා මගේ හතුරටත් ආත්මයක් දෙනවා මිතුරටත් ආත්මයක් දීලා මේ සෙල්ලම විඥාන චෛතනේ මෝරනකොට මෝරනකොට තේරෙනවා මේ හදන ඔක්කොම හතුරයි මිතුරයි ශක්තිමත් වෙන්නේ මගේ තකතිරුකමට තමයි තරතිරකම් බහුල නම් වහාම ඒක හතර මිතර මනාපමනාප හදා ගන්න. හදාගෙන ඒකත් එක්ක තමයි සෙල්ලම. ඇති දේත් එක්ක. ඒතර මේ සේරම හිතින් හදාගත්ත මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියන එක තේරුම් ගත්තට පස්සේ මේ සියල්ල මනෝමයයි කියලා විඥාන ඡායතනයේදී ලැබෙන ලාභය තමයි ඇතිනම් ඇත්තේ කෙලෙස්. ඒකට කියනවා කිංචන කියලා. සීලු කිංචනයන් කෙලෙස්. අකිංචනය හොඳයි. හරියට බරක් උස්සගෙන ගිය මිනිස්සෙක් තේ ටික බොන වෙලාවේ බර බිම තියෙනවා පොඩ්ඩකට. දන්නවා ආය උස්සන්න ඕනේ කියලා. නමුත් අර තේක බොන කම්බත් එක්කන කම්බිම තියන්නෙත් නැතුව දැන් අපි අපි කියමු අපි සල්ලි මිටියක් තියෙන රත්තරන් තියෙනවා කියලා රත්තරන් තිබුණොත් එimhe බත් එක කනවයි කියලාත් බිම තියන්න බෑනේ. ඒත් උස්සනවනේ මේක. ඒකත් ඉනේ ගහගෙන බත් එක්ක කන්න වෙන්නේ. සල්ලි පර්ස් එක බිම තියන්න බෑනේ. අපි ගොම මේ වෙලිච්ච ගොම කරත්තයක් කරන් යනවා ඔක බිම තියන්න පුළුවන්. පිසු කරත්තයක් කරනවා බිම තියලා බත් කන්න පුළුවන්. අර වගේ වටිනා දේ බිම තියන්න බෑ. ඊව වැඩි ඊව හරියට කැවුතරම දමල ගහනවා වගේ වැඩක් කරන්නේ. ඉතින් මේ පුද්ගලයා ගෙනියලා ගෙනිලා ගිහලා අන්තිමටම තියාගෙන හිටපු ඒ සංඥාවල් පවා පොඩ්ඩකට බිම තියෙනවා. ඔහිත භාරෝ. බර බිම තිබ්බ කෙනෙකුට තේ එකක් බොණ්ඩ බත්තියක් කන්න බුදිය ගන්න පුළුවන්. අර වගේ රත්තරන් ඉනේ ගහගෙන ඉන්න මනුස්සයට නිින්ද යන්නේත් නැහැ. නිින්ද ගියාට පස්සේ මේ මඩිසලේ කැපුවොත්, කැටි කැපුවොත් නැගිටිනකොට heart attack. ඉතින් මේ අකින්චඤ්ඤායතනේ සුළු මොහොතකට ඒ කෙනා මේ සීළු බර බිම තියනවා. කිංචන නැති තත්ත්වයටපත් වෙනවා. නමුත් සර්වත්‍ය සාසනයක් නැත්තම් බනහල නැත්තම් මේක ක්ලාන්ත වීමක්, ඩිමෙන්ෂියා, අල්සයිමර් මතකේ නැති වුණා, සිහි නැති වුණයි කියලා තොවිල් නටනවා. මට මේ තිබුණු මතක පකට නැතුව ගියාපු යකා ගැහුවා වගේ ගස්සලා ඇරියා මොනවා වුණාද දන්නේ මේක නම් මහසෝ නම තමයි නැත්තම් සීරිමස්ති නම තමයි නැත්තම් ඔඩ්ඩිමස්ති නම තමයි කියලා ඉතින් තොවිල් නටනවා ඉතින් මෙහෙම වෙච්ච නැති එකම මිනිස්සෙක්වත් ලෝකේ නැහැ මේ හැම කෙනාටම මේ වගේ අතරපව් වෙන මැදිපත් වෙන තැන් තියෙනවා ඒ තැන් මාතර ජීවිතවත් වෙච්ච මිනිස්සට එක නමක් දානවා පින්න රටක ඉපදිච්ච වෙන එක එක නන් දාලා තියාගෙන ඉන්නවා එහෙම නොතේරෙන තැන් වලට නම් දාන. දාලා ඒක දෙයයන්ාංශ කරගෙන දෙයයන් පඳුරු පාකුණම් පුද පුදා ගත කරන එහෙම නොදැනෙන්න බෑ. මිනිහ අත ගාගෙන යන්න තියෙන්න ඕනේ. අතර මෙතන කඩතොළු තියෙන්න බෑ කියලා. ඉතින් ආගම ඇවිල්ලාට කඩතොළු ටික මකලා දෙනවා. මම ඔයාට බය වෙන්නේ නැති වෙන්න පිරිත් තුලක් දාන්න. පිරිත් තුල මතක් කරගන්නකො. බය වෙන්නේ නැහැ. බය නැති වෙයි. එතන ඇප නූලක් දාන්නෝ. ඒතර තොවිලේ නටනකන් දෙයියෝ එතකන් අරසා කරනවා. එදාට බයි තොවිලක් නටන්න නෑ. එදාට මට සුරෙදි කච්ච මෙච්චරක් ඕන කියලා තව සුම්බරේට මෙච්චර නේද තුවායක් ඕනවා කහකුඩු මෙච්චරක් ඕනලා දෙනවා මෙච්චර මෙච්චර බඩු ටිකක් ඕන වෙනවා. අනේ අම්මේ එහෙම හරි කමන්නේ නෑ මේව ටික දීලා හරි කමන්නේ නෑ. අක පොඩ්ඩක් පස්සට දාන්න ඇප නූලක් දාලා. අපි පස්සේ තොවිල් නටමු කියලා අනේ ගසාගෙන කන කෑම. ඉති වෙලා තියෙන ඒකවත් නැත්තම් අර මිනිහට එහෙමත් නිදා ගන්න බෑනේ. ඒ නිසා ඒ කට්ටඩියටත් බුදුන්ගෙම ධර්ම තමයි. දෙයියන්ගෙම පිහිට තමයි. ඒක යාපු වෙන විනියටත් එච්චරම තමයි. ඒ කියන්නේ බණක් අහලා නැහැ. ධර්මයක් අත්දැකලා නැහැ. අත්දකින්න දේත් අමෝරාවට අවචාවට දැකලා තියෙනවා. ඉතින් කොච්චරක් බණක් අහලා කියන්න වෙයිද ඇති තාක්සියල්ලම කෙලෙස් කිංචන අකිංචනේ කියන එක මේ ලෝකේ අත්දකින්න පුළුවන්. ඒතකොට මේ අකිංචනේ කියන්නේ නිවන නෙවෙයිනේ. අකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ වකට උද්දකරාම පුත්‍ර බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න ඉස්සලා උගන්වපු දෙයක් මේ. හත්වෙනි ධ්‍යානෙ. ඊට පස්සේ ආලකාරාම උද්ද ආලකාරාම උද්දකරාම පුත්‍ර අටවෙනි ධ්‍යානෙ තියනවා. අටවෙනි ධ්‍යානෙට ගියාට පස්සේ නේව සංඥා නාසඤ්ඤායතන කියවට පස්සේ තියෙනවා තමයි හැබැයි සංඥා කියලා තේරෙනවා. එතකොට අර අකින්චයන් දැනතන වගේ සිහි නැති වෙලා ක්ලාන්ත වෙලා නොදන්න ගතියක් නෙවෙයි තියෙන්නේ. අවදියක් තියෙනවා. තීන හරියක් තියෙන සංඥා හරියටම හීනෙක ඉන්නකොට හීනෙක ඉන්න බව දන්නවා වාගේ. එහෙම නැත්නම් මායාවක දැන් මිරිඟුවකට රැවටිලා මිරිඟුව වතුර වගේ පේනවා. එයාට මෙතනදීම තේනවා එතෙන්ට යන්න නම් නැමියාවක් තියෙනවා. තිබාසෙ නිසා හැබැයි උතෙන් ගියාට උතන තියෙන රත් වෙච්චි වාතයක් මිස වතුර නෙවෙයි කියලා මෙතන ඉඳගෙන මිරිඟුව දකිනවා. ඒක මුවා දකින්නේ නැහැ. මුවා මේ දුවන මුවන් දැක නොදමව නෙළුව පලා කියලා තියෙන මුවා දුවන අර මිරිඟුවට. දැන් මිරිඟුවට ගිහිල්ලා මුවා මැරෙයි කියලා මේ මිනිහා පලා නෙළෙලා ඉන්නවා පලා බිම දානවා මුවා මැරෙනකම් බලා ඉන්න. මුවා මැරෙන්නෙත් නැහැ. මිරිඟුව ඉවර වෙන්නෙත් නැහැ. මේක මිරිඟුවක් බව තේරුම් ගන්න පුළුවන් නම්. අන්න එතකොට පේනවා මේ ලෝකේ අපි යාළු වුණත් තරහ වුණත් හරි ගියත් වැරදුණත් සංඥා ටිකක් විතරයි. ඒ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයට යනවා. එතකොට මේ කියන නීව සංඥා නාසඤ්ඤාතය කියලා කියන්නේ අජටාවකාශයට ගිහිලා ආකාශ වස්තුවක්වත් පේන්නේ නැහැ. ඒ වෙලාවේදී මම යනවද ඉන්නවද කියලා තේරෙන්නෙත් නැහැ. මම කැරකෙනවද කෙලින් ඉන්නවද කියලා දෙයක්වත් නැහැ. මොකද අවකාශයේ මොනවාක්වත් සාපේක්ෂව පේන දෙයක් නැහැනේ. අජට අවකාශයට ගියාට පස්සේ මම යනවද නැද්ද? කැරකෙනවද නැද්ද? මොකෙන් සාපේක්ෂව බලන්නේ? අන්න ඒ වගේ අකින්චඤ්ඤායතන. ඊට පස්සේ ඈත තියෙන ආකාශ වස්තු දිහා බලනකොට පේනවා නෑ මම කැරකෙනවා. මට පේන්නේ ආකාශ වස්තු කැරකෙනවා කියලා. නෑ අන්තිමට පේනවා මම කැරකෙනවායි කියලා. ආන් මේ වගේ වෙනකොට තියෙනවා ඊව කවදාකවත් මට බලපෑමක් නැහැ බොහොම දුර තියෙන්නේ සංඥා විතරයි කියලා. ඉතින් මේ ආකින්චඤ්ඤායතනත් මේ නේව සංඥානා සංඥායතන කියන එකත් මෙලෝ වශයෙන් අද්දේ පිඳලා නැති කෙනෙක් ඇත්තේ නැහැ. අත්විඳින හැම වෙලාවෙම අපි දෙයියෝ යකා ගැහුවයි කියලා හිතනවා. පටලවිල්ලක් වෙලයි කියලා හිතනවා. මී මැස්මුර හැදිලා සනීපුණා වගේ කියලා හිතනවා. නැත්නම් පොඩි ගාන වලිප්පු හැදුනායි කියලා කියනවා. වලිප්පු හැදුනාට අම්මට අමාරු මිසක දරුවට අමාරුවක් නැහැ. දරුවා ඇම්බරිලා කකුල් පිටපැත්තට ගිහිල්ලා අනම්මනම් නගලනවා. ඌට ඊට පස්සේ හොඳ නිින්දක් යනවා. ඌ දන්නේ අම්මට වැඩක් නැහැ ඉතින් ඉඳලා. මිමැස්ම රැදිච්චාම අරෝ සෙම දාගෙන පෙන දාගෙන අඟුරු කොටේ මඩ කොටේ දඟලලා මැරලත් යන්න පුළුවන්. ළඟ ඉන්න මිනිසුන්ට බුදුම්මේ බය වෙන තරම්. අපි වාසිනා කෙනෙක් හිටියා. මඳුරු වෙනවට ගිනි කබලක් තියාගෙන ඇඳේ කියලා මේ ඡන්දේ වැඩට ගිහිල්ලා. ඡන්ද පොළක. ඇදගෙන වැටලා තින්නේ කඟුරු කබල උඩට. මේ පපුවේ ඔක්කොම පිච්චිලා නැගිටිනකොට. මේ මැස්ම රේකක් ආයෙ වෙලා කන බිම ඇනිලා කන ඇතුළට වැලි කැටයක් ගිහිල්ලා. කන මෙච්චර ගෙඩියක් ආ. කපල අයින් කර අයින් කරලා තාම කනේ තියෙනවා. ඌට තීරමක් නැහැ ඒ වෙලාවේ. මෙහෙත් ආවයේ ඌට දවසට තුන් සැරයක් හැදෙනවා. 1330 300 ගානක බේත් බොන්න ඕන. බේත් බොන්නත් ලෙඩ වෙනවා. ඉතින් ඇවිල්ලා කිව්වා නේ සාංජි මං කොහයකෝ අපිට සතයක්වත් තියෙන 1300ක් අපිට තියෙනවා අපිට මොනවාරි කරන්නේ නැහැ සල්ලි නැහැ කියලා. දන්නව අවතර දන්නව ඒ උනට ලක්ස් ස්ප්‍රේ පැකට් එකක් වගේ එකක්. සන්ලයිට් කැලි ටික. එහෙම තමයි මම යැපෙන්නේ කාට කියන්නේ අපිට දෙන්නේ නැහැ කවුරක්වත් කියලා. උනේ පාලකුට ලිඳලාකට යන දඩාගල ඇදගෙන යනවා. එතන තියෙන තනකොළ වල මම දැනගත්තා මේක වැටෙනවා නම් පාරේ වැටෙන්න ඕන තනකොළ වැටෙන්න මේක බොරුව කරන්නේ. හරියටම හොඳ තනකොළ තියෙනක බක්කාල ඇදගෙන වැටුණා දැන් බෙවුලනවා. මම කුසීර කියලා කිව්ව අන්න එකෙක් ඇවිල්ලා බෙවුලනවා. පෙන දාන ඕන්නම් ගිහිල්ලා අඬ ගන්න වරිල්ලයි කියලා. පස්සේ නැගිටලා වෙන කුස්සිය ඇතුළෙත් ඇටගෙන වැටුණා. මම දන්නා මේක කරන්න තනි කර බොරුව කියලා. දවසට තුන් සැරයක් විතර වැටෙන. තුවාලයක්වත් දෙන්නේ නැහැ. මැස්සෙක්ගේ තරම් තුවාලයක් නැහැ. ඒක හොඳ තැන බලලා වැටේ. ළඟ ඉන්න කට්ටියට බුදු අම්මේ තියෙන අමාරුවක්. ඊපස්සේ මම ડોક્ટર ජයසිංහට කෝල් එක කතා කරපුවා වෙලාව කිව්වා මේ දේශනයක් දෙන්න කියලා. එයා කියනවා මීමැස්පොර ಜಾති දෙකක් තියෙනවා. හැතුණු බව දන්නවනම් බොරුව. මීමැස් වල හැදුණු බව දන්නේ නැත්නම් ඒක නියම මීමැස්. ඒක සනීප කරන්න පුළුවන්. හැදුණු බව දන්නවනම් කද්දාක සනීප කරන්න බෑ. ඉගෙන බොරුව කරන්නේ කරලා කරලා කරලා පුරුදු වෙලා গিදර ගෑණිටවත් අල්ලන්න බෑ මේක බොරුව කරන්නේ. গিදර ගෑණිට ගහන්න බැරි නම් තරහන් තියෙනවා මූ කරන්නේ මීමැස් මොරයක් දාන්න. දැන් මම අහලා පහලා කට්ටිය ඔක්කොම গিදෙට්ට තැල ගෑණිටත් අනුකම්පා කරලා මෙයාට තමයි වැඩේ ඉවරයි. ඒ නිසා කියන හොරට බුදියන එක නැගිටවන්න බෑ. ඇත්තට බුදිය ගන්න එකට තට්ටු කරපුවම ටක් ගාලා නැගිටිනවා. භාවනා කරනකොටත් ওই රාතන් වහන්සේලාට වෙලා තියෙන එක තමයි. ඒක ලස්සනට කියනවා මේ මහවේදල්ල සූත්‍රයේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤා නාසඤ්ඤායතන ඉඳලා සංඥා වේදිත නිරෝධයට යන්න පුළුවන් කෙලෙස් කපන මාර්ගයේ හැබැයි අකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥාව වලට ගියාලකාරාම උද්දකරාම පුත්‍ර කද්දාකත් නිවන් පැත්තේ නැහැ. එයා තාම ඉන්නේ Hindu ආගමේ. මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. වෙන විදිහකට කියනවා මේ ඔක්කොම අපි මේක විඳලා තියෙනවා. හැබැයි අපි දන්නේ මේක කෙලෙස් සහිත එකද නැති එකද කියලා. මේක ඊටාම කෙලෙස් අඩු තත්ත්වයක් තියෙන්නේ. ඒක හිතන්න අමාරුයි. දැන් වතුර pH එක 7 14 හරි එකේ හරි තියෙනවනම් දිව ගාලා කියන්න පුළුවන් මේක ඇසිඩ් මේක භෂ්මකය. pH 7ට ආවට පස්සේ 7.1 6.9 අල්ලන්න බෑ. ඒක pH එක අම්ල ගතිය හරියට මැද තියෙන්නේ. ඉතින් ඒක මනින්න පැලෙන තර්ක ඕනේ. ඒ වගේ මේ කෙලෙස් අඩුවේගෙන යනකොට වංචනික ගති, ෂට ගති, මායාවී ගති ඒ මනසටවත් අල්ලන්න බෑ. පුළුවන් කියලා හිතෙනවා නම් මට මෙහෙම මෙහෙම කරන්න ඒ කියන්නේ බොරුව. ඉබේ වෙනවා නම් වැඩේ හරි. නිකන් නිකන් ගුරුසු නිදර්ශනයක් වශයෙන් කියනවනම් සක්මන් කරන තාක්කල් කවදාකවත් භාවනාවක් වෙන්නේ නැහැ. සක්මනේ ඉබේම යන්න පටන් ගන්න වෙලාවක් එනවනේ. අනායාසයෙන් අනේ හරීම ජොලි. මේ මහ පොළොව උඩ අතට බරක් ගන්න නැතුව සමසිය විදිනවා. එතකොට මටම පුළුවන් මගේ පැත්ත ගෙදර බලන්න අනේ මේ මිනිහට පොඩ්ඩක් කාලයකට පස්සේ විවේකයක් හම්බ වෙලා. නෑ මේ වම ඔසවනවා යවනවා තමන කියලා මෙනේ කරන තාක්කල් තාම භාවනාවට බහැලවත් නෑ. ඒ ටික කරලා තමයි බස්සන්නේ. ඉතින් ඒක කොච්චර කාලයක් කරන්න වෙයිද? මම මගේ පුරුදු සක්මන් මළුවේ ඉන්නවා. මගේ සාමාන්‍ය වේගයෙන් මම ඇවිදිනවා. සාමාන්‍ය දුරකින් මම බලනවා. ඒක ඉබේ වෙන්නේ 100%ක්ම. මම මේ විස්රාම වෙච්ච කය ඇවිදින හැටි බලනවා. ආස්වාස් ප්‍රසවාස කරනවා පුම්බන් හකුලන්න යන්නේ නැහැ ගෙම්බෝ ආගේ. එහෙම වෙනවා මුලදී එහෙම වෙනවා කාටත් එහෙම වෙනවා ඉබේම හුස්ම වැටෙනවා ඒක ආස්වාදයක් වෙන තරමටම ආස්වාසිය තේන ඉබේම හුස්ම ගන්න මම ඒක දිහා ලෝකේ තියෙන වටිනම වස්තුව රකින්න කෙනෙක් වගේ බලාගෙන ඉන්නවා ඒක ඒක ස්වභාව සිද්ධියක් බැලිල්ලත් ඇබ්බැහියක් වෙලා මේ මෙතෙක් කල් බැලුවේ කෙල්ල කොල්ල දිහා බැලුවා කොල්ල කෙල්ල දිහා බැලුවා එහෙම නැත්නම් Taman ගේ ආනපාන දිහා බලන්නේ නැහැ නේ ආනාපානෙත් බලලා මේක ඇබ්බැහියට එනකම්ම කොච්චර කාලයක් යයිද? ඉතින් මොකද මේ හුස්ම අපි බලුවත් අපිත් එක්ක ඉන්නේ නොබලුවත් අපිත් එක්ක ඉන්නේ. හුස්ම කියන එක අපි නොබලුවයි කියලා අහක දාන්නේ නැහැ. අහක යන්නේ නැහැ. අනිච්ඡානක පේශින් මාර්ගෙන් හරි හුස්ම ගෑනවා. ඕනේ නම් ඉච්ඡානක පේශින් මාර්ගෙන් හුස්ම ගන්න පුළුවන්. ඉතින් යෝගාවචරය භාවනා කරන්න ගියාම මේ හුස්ම ගන්න හදනවා. ඒ තාක්කල් භාවනාවක් නැහැ. නමුත් ඒක පහු කරන්න වෙනවා. නැවත නැවත කිරීමෙන් එහෙම නැත්නම් ඒකට කියන භාවිත කිරිල්ලෙන් හුස්ම තමයි ගන්න. හැබැයි මම නෙවෙයි හේතුඵල ධර්මයකට හුස්ම ගෑනවා. මම 100%ක්ම ලෝකේ තියෙන වටිනම දේ විදිහට මේක දිහා බලනවා. බලාගෙනකොට යාට තේරෙනවා මේ හුස්ම ස්වභාව සිද්ධිය වුණත් එහෙම නැත්නම් මේ පණ ඇති කාගෙත් ප්‍රාණ පණ හුස්ම ගන්න එක සිද්ධ වෙනවා. ඒකේ මනුස්සයර කරන්න ඕන දෙයක් නෑ. ඔක්සිජන් දෙනවා, ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙනවා. নানা ප්‍රකාර දේවල් කරාට පණ යනවා නම් යනවා. තියෙනවා නම් තියෙනවා. ඉතින් ඒක දිහා ඒක ඉබේ සිදුවෙන එක නිසා ගණන් ගන්න නැතුව අපි අප මෙච්චර කාල සංසාරේ මැරුණා. දැන් ලෝකේ තියෙන වටිනාම දේ කියලා. මේ හුස්ම දිහා බලන්න හිටියොත් මේ ආස්වාස ප්‍රසවාසයේ ඊටාත්ම ස්වභාවික සිද්ධිය තමයි ප්‍රසවාසයේ කිවිලානේ. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයේ බලන්න ගිහිල්ලා අනායාසයෙන් බැලුවත් බොහෝ දෙනා බලන්නේ ආස්වාසේ පටන් ගන්න තැනයි ප්‍රසවාසයේ පටන් ගන්න තැනයි විතරයි. ඒක තමයි මේ සංසාරේ කහට කෙලස් කියන්නේ ඒකට. ඒක තමයි අනුසේ ධර්ම කියන්නේ. ආසේ ධර්ම කියන්නේ. මෙයා කරලා කරලා කරලා යාට තේන මේ පටන් ගන්න එක පෙන්වන්න හැදුවට නතර වෙන එක, ගෙවෙන එක වහලා ගැව්වට කවදා හරි ස්වභාවිකම තේරුණා නම් පටන් ගන්නවනේ මේක අමාරක් තියෙන්න එපායි. හිත බලන්න කැමති නැහැ. ඒ අර හිතේ කෙලස් කහට නිසා. කවදා හරි මේක පටන් ගන්නවා වගේම අවසානයේ බලපු දවසේ පේනවා කද්දාකවත් නැදකපු දෙයක්. සාමාන්‍ය ලෝකයා හිතන්නේ මරණය දැක්කා, භාගය දැම්මා, ගෙවෙනවද වැළුවා, විනාශ වෙනවා දකින්නවා ගැන. නමුත් ඒකේ තියෙන පුදුමාකාර රහසක්. ආන්න ඒක බලනකොට පේනවා ප්‍රස්වාසයේ ගෙවෙන හැටි, පිම්බීම හැකිලිමේ හැකිලිම යන හැටි, ස්වභාව සිද්ධිය වෙන හැටි නිවන. ඒකමයි නිවන කියන්නේ. අන්න ඒ වගේ මේ නේව සංඥා නා සංඥායතනේ හෝ ඊට ඉස්සලා තියෙන මේ අකින් සංඥායතන මේ කියන දෙක විශේෂයෙන්ම නේව සංඥා නා සංඥා වේජිත නිරෝධයට පාර. ඒක හරියට මේ පීනුන් තටාවේ කයිකල් තියනට ලෑල්ල වගේ ඒ උඩට ගිහලා තමයි බඩ පිනුවක් ගහලා පනින්නේ වතුරට. ඒ දැල්ලේ අග ටිකක් තෙපුල් දෙනවා. ගොඩබිම වගේ නෙවෙයි. ඒකේ ඉඳලා තමයි අපි පොඩ්ඩක් ගැම්මක් අරගෙන පිනුමක් ගහලා පනින්නේ. ඒ පැන්නට පස්සේ ලෑල්ල නැහැ. ලෑල්ල තියෙන මේ ඉස්සරහට ඇවිල්ලා ඒ වගේ මෙතෙන් ගිහිල්ලා ඒක පැදලා පුරුදු කරන්න ඕන. කරලා කරලා කරලා වතුරට පනිනවා වගේ ඒ පනින පැනිල්ලේදී මම දැන් සංඥා වේද නිරෝධයට යන්නෙමි. මම ගියා. මම දැන් නැගිටින්නෙමි කියලා හිතෙනවනම් බොරුව. එහෙම චේතනාවක් තියෙනවනම් බොරුව කියලා සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා. කරලා කරලා කරලා තතත්තාය උපනිශ්‍රිති කියලා යා ලක්ෂ වාරයක් කරලා. එහෙමනම් මේ වෙනව ඇත්තේ සංඥා වේදන නැති තැන වෙන්න ඇති. මේකෙන් යන්න හදන්නේ නේව සංඥා නා සංඥායතේ ඉඳලා තවත් මගේ නොවන මට නොවන මගේ ආත්මේ නොවන තැනකට ඒකට කියනවා සංඥා වේදිත නිරෝධය කියලා. වේදනා සංඥා දෙක නැහැ කරන්නෙක් නැහැ. හැබැයි මේ රිටිය පැනලා රිටෙන් ගන්න පුළුවන් Java අරගෙන රිට විස කිරීමෙන් බාරකට යහපැත්තට දාන පෝල් වෝල්ට් එක වගේ <clears throat> ඒ පිම්ම මුකකවත් නැහැ වෙලාවේ. රිටෙන්වත් වාසිය ගන්න රිටත් විසි කරලා. යහපැත්තට වැටෙනවා පොල්ලේ හැප්පෙන්නේ නැතුව. හැප්පුණු පරාදයි. ඊට පස්සේ වැටිල්ලක් තියෙන්නේ අඩි 18ක විතර වැටිල්ලක්. හුඟක් උඩ පැනපෙකට හුඟක් වැටෙනවා. මත ඒක ජයග්‍රහී වැටිල්ලක්. මේක වැටෙන්නේ පිදුරු ගොඩකට. ඒ නැත්නම් දහය ගොඩකට. ඒව නැත්නම් ලී කුඩු ගොඩකට ජයග්‍රාහී වැටිලා. අන්න වගේ මේ නේව සංඥානා සංඥායතනෙ පිළිබඳවත් ආස්වාද ප්‍රසවාස අනායාසයෙන් වෙනගේ අනායාසයෙන්ම වෙනකන් ලක්ෂ කෝටි වාරයක් ඒක කරනකොට නැගිටට පස්සේ ආට තේරෙනවා මම දන්නේ නැති තැනකට ගියා. ඒක කියලා ගියත් නෙවෙයි. ඒකේ ඉන්නකොට මම දන්නෙත් නෑ. මං ඒකේ නැගිටපන් කියලා හිතලත් නෙවෙයි නැගිට්ටේ. කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා මේ හිත මැරෙන්නේ නැතුව මේ ජීවිතේදී 100%ක් විස්්‍රාම වෙනවා. යනවා කියලා හිතන්නෙත් නැහැ. ඉන්නකොට ඉන්නවා කියලා දන්නෙත් නැහැ. ආපහු එනවයි කියලා පතන්නෙත් නැහැ. හැබැයි එළියට ආවට පස්සේ තේරෙනවා. එතකොට තේරෙනවා මම මෙතෙක්කල් මේකට ඇපනූලස් කරා. යන්ත්‍ර බැඳා. තනිකන් දෝෂයට වෙදකම් කරා. අනුන්ටවත් මෙහෙම දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරා මෙයා බුද්ධ ශාසනය ගැන හිතලා අනේ මට මේක නැවත නැවත මේකට සමවදින්න ලැබේවා කියලා කියන්න නම් මොකද්ද වෙන්න ඕනේ මේ ආකින්චඤ්ඤායතනටයි නීව සංඥානා සංඥායතනටයි තියෙන තෘෂ්ණාව නැති වෙන්න ඒක තමයි අල්ලලා දෙන්න අමාරු දේ. මොකද මේ කාමයේ අතහැරලා කාම සංඥාව ගන්නවා. කාම සංඥාත ඇල්ල රූපය අල්ලනවා. රූපය ගෙවම් කරලා රූප සංඥාව ගන්නවා. දැන් මේ රූප සංඥා තමයි යෝ නේව සංඥා නා සංඥාතෙන් තියෙන්නේ. එවැනි ශ්‍රේෂ්ඨ කෙලස් කැපීමක් කරපු මේ අවසාන ආයතනයට යම් ප්‍රමාණයක ප්‍රේමයක් හටගන්නවා. යම් ප්‍රමාණයක් මේක මගේ කියන්නේ හිතෙනවා. යම් ප්‍රමාණයක් මේකට මට ඕනලාට යන්න ඕනේ. මේක මට ඉන්න ඕනේ. මේකෙන් මම ගැලවෙන්න ඕනේ කියලා ඒ හිතන හිතවිල්ල අභිරමණය කරන්න නැති කෙනෙක් නැහැ. අභිරමණය කරන තාක්කල් එයාට චීනාශ්‍රව කියන්නේ නැහැ. අභිරමණය කරන තාක්කල් ඔහිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ කියන්නේ. මොකද එයා මේ Taman ලවගා කරගත්ත දේ ආඩම්බරයක් කරගෙන ඒකම උරචක්‍ර මාලයක් කරන ඊගාව භව සංසාරෙට කොක්කක් හදාගන්නවා. ඒ නිසා මේ අකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතනය කෙලස් අඩුයි හැබැයි කාමයට තියෙන කාම ගුණයන් තියෙනවා වගේ බන්ධනයක් තියෙනවා සියුම් ඒ බන්ධනය කාමෙට තියෙනකොට කාමෙ තියෙන එක දන්නව වෙන කෙනෙකුට ටොක්ක කරලා පෙන්ලා දෙන්න පුළුවන්. මේක පෙන්ලා දෙන්න බෑ. ඉතින් ඒක නිසා මෙතෙන් ගියේ කෙනා රහත් උනායි කියලා හිතන් ඉඳී තියෙනවා. එහෙම නැත්නම් සංඥා වේචේ නිරෝධය කියලා හිතන් ඉඳී තියෙනවා. හැබැයි යායක බහුරු ගාන ගතියක් තියෙනවා. මේක හොඳයි මේක වෙන්න ඕනේ අම්මට දෙන්න ඕනේ තාත්තට දෙන්න ඕනේ වැඩි කරන්න ඕනේ. මේ හැම එකකදීම වෙන්නේ මේක පිළිබඳ අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න. ඉතින් ඒක ඔය වෙන කරන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි. ලක්ෂ කෝටි වාරයක් කරන්න කියනවා. එහෙම පැතීමකින් තොරව ස්වභාව සිද්ධිය වෙන්න. අචින් ස්වභාව සිද්ධියට මේක කිරීම ඒක පිළිබඳව ආලය හැරපීම කියලා කියනවා. අනාලය කියලා කියනවා. අකිංචන කියන මේක දෙයක් නොවන තරමට කරන්න ඕන. දෙයක් නැහැ. හරියට නිකන් වතුර කෝප්පයක් දෙනවා වගේ කාට හරි. ඉතින් දෙයක් නැහැ. ඒ උනට ඒ වතුර කෝප්පේ ගමන යන කෙනාට හරි ලොකු ගිමනට සාන්තියක්. වතුර ටික දෙන්න ඕනේ. ඒකට නම්බෝ ඉල්ලන්නේ නැහැ. දැන් නම් ඉතින් පිටරටට එම ගියාම වතුර හරි සල්ලි දීලා තමයි ගන්න ඕනේ. කියනවා කවුරු හරි බීපු වතුර බෝතලෙවත් බොන්න එපා. අන්තිම භයානකයි. අන්තිම භයානකයි. දන්න කෙනෙක්ගෙන් අර වතු ටිකක්වත් බොන්න එපා කියලා තනම අද ලෝකේ හැටි. ඉතින් මේකෙදි වෙලා තියෙන්නේ අනිත් වගේ දියාරු කරන්න ඕනේ භාවනාව සත්‍යයක් වටිනා නැත්ැනකට. මොකද්ද දියාරු කරනවා කියලා කියන්නේ උද්දී හවස පැය 24න් භාවනාවේ ඉන්න ඕන. නැත්නම් පැය 24ම සතියෙන් ඉන්න ඕන. ඉන්නකොට තියෙනවා මතක තියෙන කොටස් ටිකයි මතක නැති කොටස් වැඩි. නින්දකදී බලන්න හීනවල නමලා 9000ක්වත් අඩු ගන්න හීනපේ. උදේ වෙනකොට එකක්වත් භාගයක්වත් මතක නැහැ. ඉතින් අර නොපෙනිච්ච ප්‍රදේශය හොඳයි. ඒක අපේ හිතට මොකුත් කෙලෙසයක් දාලා නැහැ. කෙලසලා නැහැ. අර මතක තියෙන එක විතරයි කෙලසලා තියෙන්නේ. අපි ඒකට තමයි හීන පලාපල දාන. ඒක තමයි කාටට කියන්නේ. ඒක ආහන කාණ එකයි හිත කෙලසෙනවා. කාටද කියන්න පුළුවන් නම් මං හීන 9000ක් විතර තමයි වැඩන්නේ නැහැ මචං. එකක්වත් වැඩන්නේ නැහැ කියලා ඉතින් මොකටද කියන්නේ කියලායි. ඒකේ ඌටත් ඉත් නරක කළා නැහැ. මගෙත් ඉත් නරක කළා නැහැ. අනිදාස කියන්නේත් නැහැ. ඒ නිසා මේ තුඩුදුර රැව් දෙන දේවල් සියල්ලකම තියෙන. ඒකට මොකද්ද ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. ඒ රැව් තුඩුදුර රැව් දීම සඳහා කියන්න හිතන දේවල් අන්තිම නැට්ටේ තියෙන ඒවා තමයි මේ ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා, නාසඤ්ඤායතනේ. ඒකෙත් ආසාව තියෙන තාක්කල් නිවනට කාම ගුණයන්ට තියෙන ආසාව වගේම බැඳෙනවා. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුජානනාංශ මේක චූල ශුන්්‍යත සූත්‍රය විස්තර කරනවා. මෙහිමයි ආනන්ද අර කියලා මේක ගන්න. මේට වැඩි මේට සිවුම් එක ගන්න. මේට වැඩි ඊට වැඩි සිවුම් එක ගන්න. අරගෙන අරගෙන අරගෙන අරගෙන එයා මේ ඔක්කොම සංඥා මට්ටමට අඩු කරනවා. නේව සංඥා නා සංඥායතනේ තියෙනවා යමක්. උදු මතියක් විතරයි. නම් කිරීමක් විතරයි. ලේබල් එකක් විතරයි. ඒ වෙනුවට ඕනනම් වෙන ලේබල් එකක් ගහන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම කෙරුවට පස්සේ එහෙනම් මෙයා අනිවාර්යෙන් නිවන් දකින්නවා කියලා ආනන්ද හැමතුම අපි වෙනුවෙන් ප්‍රශ්නක් අහනවා. සමහරක් ආනන්ද නිවන් දකින්නවා සමහරක් නැහැ. ඒ කියන්නේ හැම කෙනාම අෂ්ට සමාපatti තියෙන්න ඕන කියන මේ සමතය හොවා දක්වන්න නෙවෙයි මම මේ කියන්නේ. මේ අනුපිළිවෙලින් පෙන්ලා තියෙන අවසාන කෙලෙස් අඩු තත්ත්වය තමයි චේතෝ මිත්‍යවල ඔය සංඥා වේදිත නිරෝධේ නැත්නම් ඊට ඉස්සෙල් තියෙන අකින්චඤ්ඤායතනේ එතෙන්දි නිවනටම දෙන්නේ කියලා බුදුහාමුදුරු කියන සමහරක් යනවා සමහරක් යන්නේ ඒකට ආනන්ද හාමුදුරන්ට නිකන් කේන්ති යනවා. දැන් මෙච්චර ගියාට පස්සේවත් තාම ෂුවර් නැහැ. ඇයි ස්වාමීන් වහන්සේ සමහරෙකුට හරියන්නේ සමහරෙකුට නැත්තේ ආනන්ද ওই නේව සංඥා නා සංඥායතන උපදවාගත්ත සමහරු එක මම ඒක මගේ මම උපදවාගත්තේ කියලා ඒකට බැඳීමක් ඇති කරනවා ඒක නාට නිවන් දකින්න බෑ ඒක උපයන්නේ යා කාමෙත් අතල්ලා කාම සංඥාවත් අතල්ලා රූපෙත් අතල්ලා රූප සංඥාවට තැනකන් ශ්‍රේෂ්ඨ පිමි හතරක් පැනලා ඉන්නේ නමුත් මේ අන්තිමට හොයාගත්ත එකටත් බැඳීමක් තියෙනවා. එයාට ඒක පෙන්ලා දෙන්න බෑ. කාමයට බැඳිච්ච එක නම් පෙන්ලා දෙන්න පුළුවන්. මේ මේ දේවල් වලට ඔබ බැඳිලා තියෙනවා. මම කියා ගන්නවා. අරක පෙන්ලා දෙන්න බැරි තරම්. ඉතින් ඒක නිසා එතෙන්ට ගියත් ඒක වඩන්න ඕන කොච්චරද කියනවා නම් ඒක තිබුණත් එකයි නැතත් එකයි කියන තැනට එනවා. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන තැනට ඒක ලාභයක් වුණත් ඒක පාඩුවක් වුණත් යසසක් වුණත් අයසක් වුණත් දුකක් වුණත් සැපක් වුණත් ඒක වඩාන. ඉතින් මේ කතාවෙන් පේන්න තියෙන හරියට මේ හැම කෙනාම අෂ්ට සමාපatti ලැබලා නේව සංඥා නාසඤ්ඤායතනේ හරහා නිවන් දකින්නවා කියන එක නෑ. එහෙමම කියන්න බෑ. මෙහෙම කියත හැකි අරසකාරය මේ ටික දැනට අත්දකව නැති කෙනෙක් ලෝකේ නෑ. ඒක වෙන් කළා හඳුර ගන්න කවුරුවත් දන්නේ නෑ. ඒකට වෙන නන් දෙනවා. සිහි නැති උනායි කියනවා, කලන්ත වෙනවායි කියනවා, යකා ගැහුවයි කියනවා, පාළු උනායි කියනවා, තනි උනායි කියනවා. තව සමහරෙක් කියනවා අනේ හුදකලාවක් ලැබුණා, විවේකයක් ලැබුණා, විශ්‍රාමයක් ලැබුණා. ඉතින් එකම කෙනා මේ උදේ එකක් හවස එකක් කියනවා. මේ විවේකෙට නම් දෙකක් දානවා. පාළුව තනිකම තනි දෙව පාළුව දෙවනත් කරලා උඹ නාඩන් උලලේනෝ කියලා ඒ පාළුවට පිළිත් නූල් ගැට ගන්න කට්ටියක් ඉන්නවා. එහෙම නැත්නම් කියනවා අයියාට මේ රජගේ මල්ලි සදාලා රජගේ මල්ලි සදාලා දූවිලි බැඳෙන නිති ඇඳපුටු නේත මේස නැති අපි මේ ඉන්න කරදර නැතුව පාළුවේ කියලා එකක් තියෙනවා කරදර නැති පාළුවකුත් තියෙනවා ඒ අයියාට මේ රජගේ මල්ලි සදාලා ඉන්නකොට ඇඳපුටු මේසනේ අපි පාළුවේ ඉන්නවා කරදර නැති කමේ අර හුනියම් පාළුව නෙවෙයි ඒක ඉතින් කරදර නැතුව පාළුවේ. ඉතින් අපිට මේ ලැබෙන පාළුවේ කරදර නැතිකමක් විදියට ගන්නවද නැත්නම් මුස්පේන්තුවක් විදියට ගන්නවද කියන එක මුස්පේන්තුවට ගන්න එක පෘතඥය කරදර නැති පාළුව ගන්න එක නරහතන් වහන්සේ. කරදරයක් නැහැ පාළුවේ ඉන්නවා. අපි තමන්ගේ පාළුවේ ඉන්නවා. තමන්ගේ පාඩුවේ ඉන්නවයි කියලත් මේකට කියනවා. මේකම තනිකන් දෝෂෙට යන මාව කවුරුත් මාව ගණන් ගන්න නැහැ බලන්න ටෙලිෆෝන් කෝල් එකක්වත් දෙන්නේ නැහැ ලියුමක්වත් ලියන්නේ නැහැ SMS එකක් ගන්න කතා කරන්නේත් නැහැ හියොන්දයියේ නැහැ කියලා පාළුණයි කියන එකකුත් තියෙනවා ඒ නිසා මේ පාළුව කියන්නේ කරුණ නොලබලා නැහැ ඔතේ සලකන්න දන්නේ මේ ඇලි කෙලි වාසේ ගණයා කෙරේ බැඳීම සහ කුලයා කෙරේ බැඳීම නිසා අපි හිතනවා සැප තියෙන්නේ ඒකේ කියලා සැප නෙවෙයි එතනින් තමයි කරදරේ හරියක් එන්නේ අත් එක කෙනෙකුටත් පෞරුෂත්වේ නැහැ. මට තනි වෙන්න පුළුවන් කියලා. පෞරුෂත්වයේ තිබුණත් පෙරකල පිං නැත්තම් බෑ. ඒකට තියෙන්න ඕනේ පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මාපණදී කල්යාණ සත්පුරුෂ ආශ්‍රය. එතකොට පේන්න පටන් ගන්නවා ඒව තිබුණට ඒවගේ නෙවෙයි තමයි පෞරුෂත්වයක් වෙන මොකක්වත් ඕනේ නැහැ. manussකම කියලා කියන්නේ දුර්ලභ වස්තුවක්. ඒ තිබුණත් හොඳටම ඇති. එතකොට ක්ෂණ සම්පත්‍ය කනගාව. බුද්ධෝත්පාද කාලේ manussත්ව ප්‍රතිලාභයක් ලැබිලා ක්ෂණ සම්පත්තිය සතිය උපදනවා නම් තවත් මොනවද? ඒ වුණාට අපි සතිය උපදවන්න විනාඩි 5ක් දානවා නම් විනාඩි 23කුත් විනාඩි 55ක් දාන්නේ කාමයේ උපදවන්න. අනික් ඇසුරවල උපදවන්න. අනික් ලාභ සත්කාර උපදවන්න. ඉතින් කියනවා ඌ ඉතින් අපිට වහවල කවුද දෙන්නේ? ඕ භාවනාවට විතරක් කාලේ දාලා හිටියොත් කවුද ඌව කරලා දෙන්නේ? අර කුණ්ඩ කවුද අනකොල කපලා දාන්නේ? ගෑනිට කවුද සාරිය අරන් දෙන්නේ? ගෙදර මුතුන් වහලේ තෙමනකොට කවුද හදලා දෙන්නේ? ඔබ වහන්සේලා නම් කියයිති ඔබ වහන්සේට මේ උයලකට ගෙනල්ලා දෙනවනේ. අප්පට එහෙම බෑ කියලා අර කරදර ටිකක් තියෙනකම කාඩ් වල ගහලා লীලා තියන මං අසවල් කරදරේට ලායකයා. එයාගේ සබ්ජෙක්ට් මැටර් লীලා තියෙනවා කාඩ් එකේ. මේෙන් බලාපන් මම කරදර නැත්තම් උඹලට ඉල්ලපන් මේ මේ කරදර මට දෙන්නත් පුළුවන්. ඒකට මම ලොක්කා. අයියෝ. බුදුජානනාසේ කාඩ් එකක් ගැහුවා නම් බුයන්නයි දුයන්නයි නුයන්නයි විතරයි අල්නන්නේ විද බුදුන්. එච්චරයි. ආය වෙන මොකක් ඉසර පස්සර මොකක්වත්ම නැහැ. දැන් ගහලයි නාමතු කෙනකේ නමක් ලියන්න එම ලීසි නැහැ. <laughs> උඹේ peerුවේ නන් ලියලා අනම්මනන් ලියලා යනකොට ඒ දැන් ඉන ඔක්කොම අභිදාන අර අභිදාන මේ අභිදාන කියලා තියෙනවා. ඒ පංචතන්ත්‍රයේ ගෙම්බගේ නමක් තියලා ගෙම්බා අභිදාන කියලා තමයි දාන්නේ. <laughs> ඉන්නේ ඔක හැමගේ අභිදාන කියලා දාන. ඒ කියන්නේ එනම් කියන එක නමැති කියන එක තමයි අභිදාන කියලා කියන්නේ. ඉතින් දැන් ඒක ලොකුවට දාපුවම අපි හිතනවා ලොකු නම්බුවක් ලැබෙන්නේ නැහැ. ගෙම්බා අභිදානත් එහෙම තමයි. කක්කොට්ට අභිදානත් එච්චරම තමයි. ඒ පංචතන්ත්‍රය ඔක්කොම අභිදානලා තමයි. ඉතින් ඒ ඒ නම් වලින් කියන්න හදන අපි අහවල් අහවල් කෙලෙසට කැමති කියලා. ඒ තමන් විශේෂණය කරනවා කියලා කියන්නේ ආවල් කෙලෙසට කැමති. ඒ සඳහා පැය 24කුත් 24 නැත්නම් 23කුත් විනාඩි 55ක් ගත කරනවා. කිව්වොත් විනාඩි 5ක් දාපන්. සතිය වෙනුවේ. ආපෝ ඒක හරිම අසාධාරණයි. ගෑණි දන්නවනම් බයිනෝ. මේ තමසේ තනියම නිවන් දකින්න හදන මේ එහෙනම් ගන්න නැති ගෑනු ළමයි හදන්න නැතුව ඉන්නවා කොයි. මේ මොනවද මේ කරන්නේ ළමයි හැදුවා නම් හම්බ කරපම් 24ත් මදි 24ත් පුළුවන් නම් තව පැය භාගයක් දාපන්. ඔන්න ජනයා කෙරේ කුලයා කෙරේ වාසේ. ඉතින් මෙතෙන්ට යනකොට මේ නේව සංඥා නාසඤ්ඤායතන අකින් සංඥායතන මෙන්න මේ සංකල්පනාව නැත්තම් උපයාගත්ත දේ හරියට මේ අයිස් කැටයක් අරගෙන ගින්නට දැම්මා වගේ. රැඳෙන්නේ නැහැ. හිතවන්නේ නැහැ මොකද අපි පරිසරය දෙන්නේ නැහැ. ඒව රැකෙන්නේ පරිසරය. හරියට ධාතුන් වහන්සේ නමක් ඉන්නවනම් කක්කුස්සියක තියලා බෑනේ. එයා තියන්න බෑ මේ ගඳ කිලියක තියන්න බෑ වැසි කිලියක තිබ්බට ධාතුන් වහන්සේලා වැඩින්නේ නැහනේ. කක්ක බෙට්ටක් උඩ තියලා හරියන්නේ නැහැ. ඔක විල්ලුදයක් උඩ තියන්න ඕනේ. ලැබිච්ච මැනිකත් ගිහිල්ලා කක්ක බෙට්ටක් උඩ තියලා අනේ පඳින්න පුදන්න පටන් ගන්නතොත් එහෙම වෙන්නේ නැහැ. ඒකට පරිසරය අවශ්‍යයි. අපිට පරිසරය දන්නේ නැතුව අපි මේ ධාතුන් වංශය අතර දෙනවයි කියලා කියන්නේ මේක විනාශේ. ඒ නිසා අපි ළඟම තියෙන මේ භාවනාවේ ලබන මේ විවේකය වෙන් කරලා හඳුනා ගැනීම විතරයි ප්‍රතිපදාවෙන් කරන්නේ. අලුතෙන් මොකක්වත් හම්බෙන්නේ නැහැ. නිසා වෙන් කළා හඳුනාගත්ත දවසේ යාට කියන්න වෙනවා මට භාවනා කරුවා කියලා මොනවාක් ලැබුණෙත් නැහැ. භාවනා කරුවා කියලා මොනවාක්වත් ගිලිුණෙත් නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? බැත ඇරගෙන මේ පිට කාටුව මේ කාටුව මේ බැත කියලා වෙන් කෙරුවා විතරයි. ඒකට බැතේ වටිනාකම නගිනවා. බැත කියන්නේ සුද්ධ වී ඇටේට. කාටුව කියලා කියන්නේ ඒකත් එක්ක එන පිදුරු කඩ වෙච්ච වට. පිට කාටුව කියන්නේ ගස් පිටින් පිදුරු වලට. ඉතින් හුලං කරනකොට අපි ගරනවා කියලා කියනවා. ගැරුවට පස්සේ බැත ටික රත්තරන් භාගේ. ඉතින් ගොවිතැන් කරලා කාටුවයි පිට කාටුවයි බැතයි එකට දැම්මොත් ඉපියෝ අහනවා. සත්තු එනවා. ඒසේක හුලං කරලා පෑහලා තමයි වෙන් කරන්නේ. ඒ වගේම අපේ ඇතුලේ බැත තියෙනවා. කාටුව තියෙනවා පිට කාටුව තියෙනවා. පිට කාටුව තමයි කාම කාමී කියලා කියන්නේ. කාටුවට තමයි රූපේ කියලා කියන්නේ. ඒ දෙකෙන්ම වෙන් වුණාට පස්සේ බැත ඒකට බයක් තියෙන දැන් බණ අහපු නැති කෙනාට භාවනා නොකරපු කෙනාට මේක ඇබැග්යක් වෙලා. භාවනා අහලා අහලා අහලා බණ අහලා අහලා අහලා කොයි වෙලාවක හරි ශ්‍රද්ධාව හොඳටම නැගලා ආවනම් පේනවා මේ Taman ළඟ තියෙන මේ විවේකේ ඒකටම තමයි හුදකලාව කියන්නේ. ඒකටම තමයි නිවන කියන්නේ. වෙන මොකකටවත්ම නෙවෙයි. විවේක නින්නා විවේක පොණා විවේක පබ්බහාරං එතකොට මේ මේ සාරිපුත්‍ර සාංශයෙන් ආනවා ධම්ම දින්නගෙමුත් ආනවා. මේ විදිහට නේව සංඥා නා සංඥා ඉඳලා දන්නේම නැතු. ඒක ගැන අපේක්ෂාව අතහැරලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ඉඳපු ගමන් සූදානම් මනසක් තියෙනවනම් නේව සංඥා නා සංඥා ඇදලට යන්න පුළුවන්. ඒකට යනවා කියලා අදිෂ්ඨානිකුත් නැහැ. මං දැන් ඉන්නේ කියලා අදිෂ්ඨානිකුත් නැහැ. මම මේකෙන් එළියට එනවා කියන අදිෂ්ඨානිකුත් නැහැ. ලක්ෂ කෝටි වාරයක් මේක කරපු කෙනාට ඇබ්බැහියට ගිහිල්ලා එනවා. එතකොට අපි පව් කරන්නේ 100%ක්ම ඇබ්බැහියට. නිවන් දකින්නේ 100%ක් ඇබ්බැහියට. එක සැරයක් ගිහිල්ලා ආවට පස්සේ අපි කෑ ගහන්න හදුවට ඒක කෙලේශයක්ද දන්නෙත් නැහැ නිවනක් දන්නෙත් නැහැ. මේකට එකයි කරන්න තියෙන්නේ ඒකම ලක්ෂ කෝටි වාරයක් කරන්න ඕන. කරන්න ඕන කොච්චරද කියනවනම් ඒකම දෙයක් නොවන දැනුමට කරන්න ඕන. Tamange Tamanta සක්විති රජකම හම්බෙලා ඒ රත්තරන් ඔටුන්නේ මිනි කොණ්ඩල උඩම තියෙන කොණ්ඩල අරගෙන බිම දාලා පා ගන්නවා. ඉසිදීවක් කළා තමයි රත්තරන් ඔටුන බලන් දන්නේ. ඒත් ඒක බිම දාලා පා ගන්නවා. පෑගෙනකන් මේ භාවනාව කෙරුවොත් නේව සංඥා නාසඤ්ඤාති යන්න බල. ඒකට අහනවා නේව සංඥා නාසඤ්ඤායතන යෙන් නැගිටින කෙනාගේ හිත කොහෙද යන්නේ කියලා. දැන් මෙහෙයුමක් නැහැ නේද? ඒක කියනවා එක්ක ශුන්්‍යත නිමිත්ත නැත්නම් අනිමිත්ත නිමිත්ත නැත්නම් අපපහිත නිමිත්තට තමයි යන්නේ. ඒක මේ ශූන්‍යතාවයට හිත යන්නේ ප්‍රාර්ථනාවක් නැති තැනට හිත යන්නේ අපන් හිත අනිමිත්ත යමක් අල්ලන්නේ නැති තැනට යන්නේ කියලා. ඉතින් එයා ඒ කියන්නේ එක පාට අවදි වෙලා වගේ බලනකොටවත් මම යදාම ඇවිල්ලා නැහැ. දිශාව ඇවිල්ලා නැහැ. කාලය කියන එක ඇවිල්ලා නැහැ. එයාට තේරෙනවා මොකද්ද අවදියක් තියෙනවා හැබැයි තාම කරකොලත් ඇරියා වගේ. ඇඩ්‍රස් නැහැ කියලා කියන්නේ. ඇඩ්‍රස් නැත්තරටපත් වෙනවා. ඊට පස්සේ අහනවා මේ ඇඩ්‍රස් නැති තත්ත්වෙපත් වෙනලා හිත කොහොමද නැගිනේ ඉස්ලාම මේ චිත්ත සංඛාර මතුවේ. සංඥා වේදනා දෙක ඇති වෙලා කියනවා මම පොඩ්ඩකට ඉස්සලා කොහොක්වත් දන්නේ නැත් තැනක හිටියේ. පෘථජ්ජනයට බයක් ඇති වෙනවා. රහතන් වහන්සේට හරි මේ ජීවත් වෙද්දිම මරණය අත්දැක්කා. ඒ කියන්නේ ජීවත් වෙද්දි මරණය තමයි අමෘතය කියලා කියන්නේ. අමරණියත් කියන්නේ ඒකට. ඒකට ගිහිල්ලා ආවේ කියලා යාට තේරෙනවා. එතකොට යාට ශූන්‍ය බව වැටහෙනවා. ආවේ කක්කාවට කියලා තේරෙනවා. ආවේ යමක් කියන්න පුළුවන් තැනකටදී වෙලාවක් කලාවක් තියෙන තැනකට. දැන් හිටියේ එහෙම තැනක නෙමෙයි. අප්පණීත කියලා ප්‍රනිධියක් නැහැ. මට අසවල් දේ වේවාන්ට කාටද කියලා දෙන්න ලැබේවා. මේක සුද්ධ කරගන්න මොකක්වත්ම නැහැ. අප්පණීත. අනිමිත්ත නිමිති කරන්නේ නැහැ මොනවාක්වත්. ඒ කියන්නේ මේ මනුස්සයා මේ ජීවිතේ තියා ලෝකේ තියා කාටවත් වැඩක් නැති මිනිහෙක් බාටපත් වෙනවා. එයාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. මොනව වටිනාකමක්වත් නැහැ. එයා දෙන්නෙත් නැහැ වෙන කෙනෙකුට එයාට දෙන්නත් බෑ මොකද මේක ධර්ම પરම්පරාවෙන් සිදුවෙන දෙයක් මිස මමයා කරන දෙයක් නෙවෙයි කරලා කරලා කරලා පුරුදු වෙලා අපි දන්නවනේ හැමදාම Tamange කාර් එක අරගෙන රස්සාවට යන මිනිහා කාර් එක ස්ටාර්ට් කරනකොට 100 නෙවෙයි කරන්නේ ෆස්ට් එකට දානකොට 100 නෙවෙයි කරන්නේ ඒ ඔක්කොම වෙලා පාරේ යනකොට තමයි දන්නේ දැන් මං ඉන්නේ පාරේ කියලා ඔටෝමැටික් ගියර් නම් මේ ප්‍රශ්නේ නෑ. මම කතා කරන්නේ මේ අපේ කාලේ කාර් ගැන. ඩබල් ක්ලච් තියෙන කාර් තියෙන්නේ. අන්න ඒ වගේ. දන්නේ නෑ ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දැම්මේ තර්ඩ් එකට දැම්මේ. ඊළ පුරුද්දට තමයි යන්නේ. ඉතින් ඒක හැමදාම කරනකොට මිනිහා කාර් එකේ කෑල්ලක් වගේ. ඔය නూరు පෙරහැට එනවා තුන් කෝරලේ මුත්ත බෙර කාලේ. උන් කට්ටියම එකතු වෙලා උන් සෙල්ලමක් දානවා වගේ පිටිනේ කම්පෙච්චාම බෙරේ බැඳගෙන කර්ණම් ගානක මං ගහනවා බෙරේ හරිය උගේ කෑල්ලක් වගේ. අපිට මේ බෙර බැඳගෙන ඉන්න වලන්නත් බඩදරුවම කෙනෙක් වගේ කොහොම ඇසිරෙනවද කියලා. අරු ඒක බැඳගෙන පිණුම් ගහනවා ගහන ගමත් පදෙත් ගන්නවා. ඒතර අපිට මේ නට්ටෝනේ උඩ පනින්න බෙරේට කියලා නෑ බෙරකාරය පනින්නේ. බෙරේ ඇඟේ කැලලක් වගේ. ඉතින් ඒ වගේ භාවනා කරන්නේ කොහොමද? දවසකට කොච්චර වෙලා භාවනා කරන්න ඕනේද ස්වාමීන් වහන්සේ? මේ අමාරුවෙන් තමයි විනාඩි 5ක් කරන්නේ. හතරෙන් බැරිද නිවන් දකින්නේ? මට ඉතුරු විනාඩියක් නොනත් එක බුදියා ගන්න බැරිද කියලා අහනවා. ඉතින් අනේ හිතනවා අනේ බුදියන එක හොඳයි උඹට නිවනට වැඩි ඒකත් තියලා විනාඩිය බුදියා ගන්න කියලා. මේක සිද්ධ වෙනවයි කියන එක කරලා කරලා කරලා කරලා පුරුද්දට මම නෙවෙයි විනිශ්චය කරන්නේ මගේ හිත මේ නේව සංඥාන ආසඤ්ඤායත යන්නේ කියලා. මම නෙවෙයි ඒකේ ඉන්නකොට බුද්ධි විඳින්නේ. මම නෙවෙයි විනිශ්චය කරන්නේ මේකෙන් හිත එළියට පැමිණෙව. ඒක ධර්මතා. පටිච්චසම්පාදේ සිද්ධ වෙනවා ලක්ෂ වාරයක් කළ පුරුද්දට යාට තේරෙනවා මේක ධර්මයෙන්ම ගෙනියලා මම ජීවත් වෙද්දිම මරණයක් අත්දකලා තියෙනවා ඒක අමෘතේ ඒ වෙලාවේ නැගිටින්නේ තිරියන් වෙලා නැගිටින්නේ අපණිත ශුන්‍යත අනිමිත්ත කියන එකට අන්න එතන මේ අනිමිත් අපණේ හිත කියන එක අනාගත පරම්පරාපෘත්වන් නැහැ කියන එක අකින් චඤ්ඤායතන හිතට බොහොම සමාර කරලා පෙන්නනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අකින්චඤ්ඤාය දෙනකොට බලාපොරොත්තුවක් නැහැ. ඒකවත් බලාපොරොත්තුවක් නැහැ. මම කිසිත් නැති තැනක ඉන්නේ මට කිසිත් නැති දේ වේවා කියලාවත් ප්‍රාර්ථනාවක් නැහැ. ඒක වෙන්නේ ඇබ්බැහියට. ඒක වෙන්නේ ඉතින් මේ මේකට කියනවා ඇබ්බැහියට නම තමයි සංස්කාර කියන එක. අපි මේ සංකාර පොදියක් කරන තමයි ඇවිදින්නේ. අපේ පුරුදු ටික තමයි අරගෙන කොහේ ගියත් අපිට ලුණු ටිකක් දාන්න ඕන නම් උට ලුණු ඕනේ. අපැත්තේ හිටිය ගොළුවෙක් ඌට බත් කනකොට කොහොමඩක්වත් බත් කාලා බෑ ඌට අතින් දාලා පෙන්නනවා ලුණු ඕනේ. තේ කහට දැම්මොත් කරලා කියන කහට ඕනේ ඌට. ඉතින් අපි දන්නවා තේ අපි හදන තේක ඌට හරියන්නේ නැහැ කියලා කාන තේකක් බොන්න වරෙන් කිව්වොත් ඌ කොක්කනේ ඉල්ලනවා අපේ තේකොළ කොක්කනේ කියලා එකක් තියෙනවා අපේ ගෙවල් වල. තේක් පන්දි ඉතුරු කරගන්නේ. ඒක අදුනට පස්සේ ඌ කහට ටිකක් අලුතෙන් දාලා ඌගේ හැටි ඒ ඌගේ හැටි ඉතින් ඌගේ වැරද්දක් නෙවෙයිනේ. ඌට කවුරු කියලා දෙන්නේ නෙවෙයි ගොළුවනේ. ඌ බොන්නේ පුළුවන් තරම් ලුණු කනවා. ඉතින් ડોක්ටර් කෙනෙක් එමෙ හිටියොත් ડોක්ටර්ට ප්‍රෙෂර් නගිනවා. මේක මෙහෙමත් ලුණු කාලා හොඳට ඉන්නවා. හොඳට සීනි දාන හොඳට කහට බොනවා. උිරෝ ජොලිය සින්දුවක් කියන්නේ යනවා. ඉතින් ගොළුවා ඉඳ බබ බබ ගාන සින්දු කියන්නේ බෑ. කෙසේ නමුත් උගේ ගතිය ඒ. ඒ කියන්නේ ඇබ්බැහිය කියලා අපි හැම එකම හොල්මනක් ඇබ්බැහිය රැකගෙන ඉන්න හදන හොල්මනක් මෙතන තියෙනවා. ඒ වගේම තියෙන එකක් ඇබ්බැහිය නැති කිරීමේ විසංකාර ගතියකුත් තියෙනවා. සංස්කාර නැහැ. මම වේවා මට අකින්චඤ්ඤායතන වේවා මට මේ සංඥා වේදේ නිරෝධය එහෙම එකක් නැහැ. පුරුද්දට යනවා. ඒතර මෙතන තියෙන පුරුද්දක් නැතිකමක් තියෙනවා කිසිම දෙයක් පතන්නේ නැහැ. ඒකට යන්නේ නිවනට විතරයි හිත. පැතුවොත් කක්කාවකට. මොකද පතන හිත කක්කාවනේ. පතන හිත කියන්නේ ප්‍රාර්ථනා සහිත හිතක්, කෙලෙස් සහිත හිතක්, ආසාවත් තියෙන හිත. ඒ නිසා පැතුවොත් පැතපු දේ ලැබෙනවා ලැබෙනවා. අපායෙම තමයි. පැතුවොත් ලැබෙන්නේ අපායෙ තමයි. මොනක්වත් නැතුව කරන්න තියෙන උපරිමය කරලා බලන්න හිටියොත් ලැබෙන්නේ හොඳම දේ. ඒ නිසා බුරුමේ පඬිසාංශ කියනවා හේතු සම්පාදනය කරපන් 100ට 100ක් ඵල අපේක්ෂාවෙන් තොරව. ඒක නිවනටත් එහා. හැමදාම නිතිපතා භාවනා කරන්න හිතන්නවත් එපා මට සමතේ වේව මට විපස්සනා වේව මොකක්වත් නැති භාවනා කරන එක ලැබෙන්න ඕනේ. ගෙඩියක් අහේ හැදුනට පස්සේ පතන්න ඕනේ නැහැනේ පඳුරක් ගැට ගන්න ඕනේ ඉදියන් කියන්නේ. ඔක ඉදෙනවා. කඩන්න නැතුව හිටපන්කෝ. කැඩුවොත් අයි දෙන්නේ නැහැ. එච්චරයි කරන්න තියෙන්නේ. ඒක නිසා හේතු සම්පාදනය කරන්න පුළුවන් නම් ඵල අපේක්ෂාවක් නැතුව ඒ ලෝකේ manussත් ඉහෙළම කෙලවරන. ඒ කෙනාට දෙයියෝ වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නපෝ තේ පුරිසුත්තම යස්ස තේනා විජානාම්පි යම්පි නිස්සාය ජහයති මේ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා මේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා එතුමා භාවනා කරන්නේ ඇයිද කියලා එයාවත් දන්නේ හැබැයි දේවකාරියකටත් වැඩි භාවනා කරනවා රාජකාරියකටත් වැඩි භාවනා කරනවා කාටවත් අඟවන්නේ නැහැ පැය 24ක් භාවනා කරනවා ප්‍රාර්ථනාවක් නැහැ එතකොට අතිමානුෂිකයි. අදිමානුෂිකයි. ඒක අපි ළඟ තියෙනවා. ඒක අපි ළඟ තියෙන එකයි කරන්න තියෙන මේ තුප්පහි ප්‍රාර්ථනා අයින් කළා දාන්න. තුප්පහි ප්‍රාර්ථනා අයින් කළා දාන්න. තියෙනවනම් ප්‍රාර්ථනාවක් ප්‍රාර්ථනා තමයි සද්ධාව කියන්නේ හැම සතාගාම ප්‍රාර්ථනාවක් තියෙනවා. වේයා උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරන්නේ මොකද්ද ප්‍රාර්ථනාව? මීමැස්ස උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරන්නේ ඕවර් ටයිම් ක්ලේම් කරන්නේ නැත්නම් අමුඩ ගහන්නෙත් නැහැ. ප්‍රාර්ථනාව. හැම එකම කරනවා. හැබැයි උන්ට නිවනක් කියන එකක් බුදුන් ධර්ම සංග නැහැ. මනුස්සයාට ඒක ලැබිලා මනුස්සයා මේ වේයන්ගේ වගේ ප්‍රාර්ථනා ඇති කරගන්නවා නේද? කක්කොට්ටන්ගේ වගේ ප්‍රාර්ථනා ඇති කරගෙන ජීක කක්කොට්ටෙක් වෙනවා. ප්‍රාර්ථනා නැහැනේ. ඉහළම තලයේ ලැබෙනවා. ඒ නිසා කියනවා ලංකාවේ තියෙන සියලුම ආගම් වලට සමතන දෙන්න බුද්ධ ආගම නැගිටිනවා. බුද්ධ ආගමට තන තන දෙන්න ගියොත් විනාසයි. මොකද කවුරුත් ජග් ගහලා නැගිටවන්න පුළුවන් ගන්නේ මේ බුද්ධ ආගම කියන්නේ. සම විෘත්තකම දෙන්න නැගිටිනවා. ඒක පෙන්නනවා මේ සංඥා වේදිත නිරෝධය කියන එක කවදාකවත් හිතලා යන්නෙත් නැහැ. ගියාට පස්සේ ඒක ඉන්න බව දන්නෙත් නැහැ. ඒකෙන් ගැලවෙන්න ඕන කියලා හිතන්නෙත් නැහැ. ඒක තතත්ථාය උපනිෂති. මේක කෝටි වාරයක් පුරුද්දට කරලා කරලා පුරලා පුරුද්දට ඒක කෙරෙනවා. දැන් කෙරෙන්නේ පුරුද්දට කෙලස් කෙරෙනවා. අපේ තණ්හාව වඩන දේවල් කරනවා මාන්නේ වඩන දේවල් කරනවා දිට්ඨිය වැඩන දේවල් කරන එකට කවුරුත් උල් කටු ගහේ කටු උල් කරන්න ඕනේ ඒක බේ වෙනවා. මොකද භාවනා කරනවා ඒ ඔක්කොම නැති මේ ලෝකේ උපය උපාදානා චේතසා අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. අපි පස මේ අටවක දවසට මේ ගිරිමානන්ද සූත්‍රය කියන කිසිම මේ ලෝකේ අභිරතියක් නැහැ ප්‍රාර්ථනාවක් නැහැ පණිවිඩයක් නැහැ චේතනාවක් නැහැ ඉතින් එහෙම වෙලාවක් આવොත් අපිට දෙන්නේ ක්ලාන්ත වෙලා වගේ කියලා සීමුර්ජා වෙලා කියලා ඩිමෙන්ෂියා ගිහිල්ලා ගිඩිනස් ඇවිල්ලා කරකොලතරියා වගේ වෙලා අනේ එහෙම කරදරයක් නම් වනේ වන සීපායකටවත් වෙන්න එපා කියලා පිරිත් නූලක් ගැට ගන්න. ඒක නම් වෙඩ දෙන්න එපයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ හිටියනම් කියයි දරුවා කොඹ ළඟ තියෙන එකක්. ඕක එන වෙලාවදී ඕක වෙන් කරලා හඳුනගනින් ඒ වෙලාවේදී පෙට්‍රල් පිච්චෙන්නේ නැහැ. කෙලස් රැස් වෙන්නේ නැහැ. අලුත් වීමක් වෙනවා. ඒ කියන්නේ මැරිලා ඉපදෙනවා වගේ අලුත් වීමක් වෙනවා. ඒක ඒක කියනවා ක්ෂීණාශ්‍රවෙන් වහන්සේ නමක් මේ නේව සංඥා නාසඤ්ඤායතන දිහා බලන හැටි. ආකින්චඤ්ඤායතන දිහා බලන හැටි. පෘතඥය හිතන්නේ අපි ළඟ ඉව නැහැ කියලා. ආපෝ නෑ මයි ළඟ තියෙනවා ඩොලර් වලට ආසාව තියෙනවා. පර්ලු පාන් ඕනේ උට ආසාව තියෙනවා. බරුකෝකෝල්ට ආසාව තියෙනවා ඒක නම් දන්නවා. ඔය වගේ වුණනම් අපි ළඟ නැහැ කියලා යා ඒක තිබුණත් අත්දැක්කත් කියන්නේ වැරදිලක් කියලා. අහලා නැහැ බණ අහලා නැහැ උත්සාහ කරලා නැහැ සත්පුරුෂෝ දැකලා නැහැ සද්ධර්මයේ හැසිරලා නැහැ ඉතින් ඒ නිසා එයා ඒක කරදරයකට සලකනවා සීක පුද්ගලයා වරින් වර කලන්ත ඇදලා නැගිටිනවා කරින් වල ගැසිලා නැගිනකොට කමඨාන් සුද්ධ වෙනට කියනවා කලබල වෙන්න එපා ඇවිදි අවදි වෙන්නේ අරමුණට නම් ඕක හොඳ දෙයක් වෙන්නත් ඉඩ තියෙනවා බය ඇරලා කියන්නේ. හොඳ දෙයක් වෙන්න ඇති නෝක නැවත නැවත වෙනකොට බලාගෙන ඉන්නකෝ කලබල වෙන්නේ නැතුව. ඉතින් ගිය පාර කැන්ඩා ගිය වෙලාවක් කෙනෙක් එනවා හොඳටම භාවනා උගන්වන කෙනෙක්. ඒ කොච්චර කරත් ඔබ වහන්සේ ඔච්චර කියලා තෙද්දී සයිකියාට්‍රික් කෙනෙක් ගාවට ගිහලා බෙහෙතුත් බිව්වලු. විනාඩි 24ක්ද කොහොද එයා මොනක්වත්ම දන්නේ නැත්නම් ඉඳලා. ඊට පස්සේ ඇඟට අමාරුවක් නැහැ. හිත කියනවලු කොහොම කෙරුවක්වත් heart attack එකක්ද දන්නේ නැහැ. blood pressure නැගලත් දන්නේ නැහැ. ඒක hypertensionද දන්නේ නැහැ කියලා ගිහිල්ලා බෙහෙත් බීලා අද මං ලැජ්ජාවෙන් කියන ඔබ වහන්සේට ඒ ශ්‍රද්ධාව ගන්න බෑ ස්වාමීන් වහන්සේ. කාය ආසාව වැඩි. ජීවිත ආසාව වැඩි. ඒ නිසා මේ මල පනින වෙලාවේදී දොස්තර කෙනෙක් ගාවට යනවා නැත්නම් නීතිඥයෙක් ගාවට යනවා නැත්නම් බැංකු මැනේජර් කෙනෙක් ගාවට යනවා නැත්නම් කපුවෙක් ගාවට යනවා නැත්නම් හාමුදුරු කියලා කියනවා නේ හාමුදුරු පිරිත් නුලෝ ගලවලා තියෙනේ ගලවලා තව එකක් ගැට ගන්නෝ මට පොඩි අරසාවක් අවශ්‍ය වෙලා තියෙනවා අනේ මේ ෆයිල් එසලා ආයෙනම් වැටෙන්න බෑ කියලා ආගම ඒ වෙනකොට සැදී පැහැදී ඉන්නවා මෙහා ආය වෙල්ඩින් කරලා දෙන්න කැඩිච්ච තක් ආය දිට්ටිය. බිල්ඩින් ප්ලාන්ට් එක වැඩ යනකොටත් වැඩ. ටක් ගාලා හදලා දෙනවා. ඕක තමයි ආගම කියන්නේ. ඉතින් අපි වැඩි කැමති ආගමට ධර්මයට කියලා තේරෙන්නේ ඔය අකින්චඤ්ඤායතන වගේ තැනකට ගියාට පස්සේ තේරෙනවා අපි ආස ආගම කරන ආගම නැති සංවිධානයේද ආයතනයේද නැත්නම් ඒකේ විරුද්ධත්වය වෙන ආයතනයක් නැති සලායතනේ Nirodheටද කියලා බැලුවොත් ප්‍රශ්නේ තියෙන්නේ ආයතන වල නෙවෙයි ආගමකට ආවඩන අපි ආවඩන ආගමනේ අපි ළඟ තියෙන ඇදහිල්ලේ. ඉතින් ඇදහිල්ල කරගෙන යනකොට ඔය අකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කිව්වා ඊටාමසියුම් නිසා ඥානවන්තයාට එතෙන්දි තේරෙනවා මේ වගේ සංඥාවට මෙච්චරම ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්න ඕනේ. මෙච්චරම ගහපා දෙන්න දෙයක් තියෙනවා. තර්ක කරන දෙයක් තියෙනවා. අතහැරීම නම් කෙරෙන්නේ කියලා එයාට තේරෙනවා මේක නෛර්යානික දෙයක්. දැනටමත් මයි ළඟ තියෙන එකක් ඇසුවිරු ඥාන නැති නිසා කලපරුද්ද දැකපරුද්ද නැති නිසා සත්පුරුෂයෝ නොදැක්ක නිසා මේ කණ්ඩායම යන දිහා රැස් කරමින් යනවා. මේක තියෙන්නේ අස්කිරීම. ඒ නිසා මේ මට්ටමට යනකොට පෘථග්ජනයා මේක දිහා බලන්නේ ඌ අපි ළඟ නැහැ කියලා. සීක පුද්ගලයන් තියෙන්නේ වැරදි අවබෝධයෙන් මේ භාවනා කැඩිලයි කියලා, සතිය කැඩිලයි කියලා. රහතන් වහන්සේ විතරක් දන්නවා මේකට සතිය පිහිටවන්න පුළුවන්. හැබැයි කියල්ලේ ලල්ලයි. රහතන් වහන්සේ දැනගත්තට කාටවත් කියන්නේ මොකද කිව්වට කවුරුත් අහන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ රහත් වෙනකොට අං එනවා. උඩින් යන්න පුළුවන් වෙනවා. වතුරෙත් ඇවිදගෙන යන්න පුළුවන් වෙනවා. ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ වැඩි වෙලාවක් ඉන්නේ මේ දැනීමේ නෙවෙයි කියලා තේරුම් ගන්න. වැඩි වෙලාවක තියෙන අපි දැනුම නෙවෙයි. දැනුම නැතිකමක ඉන්න පුළුවන් බව තේරුම් ගතට පස්සේ පේනවා අන්නේ වෙලාව විතරයි රිපෙයාස් යන්නේ ඇඟේ. රීජුනේෂන් යන්නේ මේ වෙලාව විතරයි. අපි ලෙඩ රෝග සනීපෙන්නේ මේ වෙලාව විතරයි. අනික හැම වෙලාවෙම කයසිත ලෙඩ කරනවා. අසම බර ව්‍යායාමයක තියෙන. ඒ නිසා මේකට යන්න ගිහිල්ලා එන්න ඒ පිළිබඳ පතන් දෙපා. මේ වගේ දෙයක් භාවනා කරනකොට ලැබුණා නම් වසන් ගන්නත් එපා. හෙලි කරලා ඒකම නැවත නැවත කිරීමට නැත්තම් අනුපස්සනා කිරීමට තමයි ළඟ ගැම්මක් තියනවාද සද්ධාවක් තියනවාද කියලා බැලුවොත් අපි ඔක්කොටම සමාන සද්ධාවක් අපි ඔක්කොටම සමාන වීරියක් අපි ඔක්කොටම සමාන සතියක් තියෙනවා. අපි ඔය සමාන සමාධියක් තියෙනවා ඉරියව් මාරු මොන වුණත් යන්න බලව. උන්න ඕක දැනගන්න එකට ප්‍රඥාව කියලා කියනවා. අදතර මේ කරන දෙයම විශ්වාසයක් ඇති වෙනවා. මේ අත්තරදිලා නෙවෙයි මේ වෙලා තියෙන්නේ. නිවන ඇවිල්ලා අපි කෙරේ එන්න හදනකොට අපි ඒකට මූණට කියලා ගහලා තියෙන්නේ. අනිත් දවසේ එහෙම කරන්නේ නැතුව බදාගන්නෙත් නැතුව ඔන්නෝකට එන්න දෙන්න. නැවතත් ඇවිල්ලා අපිත් එක්ක ඇසුරු කරන්න දෙන්න කියන්න බෑ. පතන්න බෑ ධර්මානු ධර්මානු දානෝ પરම්පරාවකට එන්නේ මෙච්චර කරගත්ත අපිත් මේක කරන්න බැන්නම් වෙන කෙනෙකුට මේක කරන්න බෑ කියලා ඒක කිරීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය පිළිද අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා